ඉතින් මේ දවස් ටිකේම අපි එකම මාත්‍රකාවක් අර්ථ විශේෂයෙන් කියනවා එකම සරුවචනස්ගේ සූත්‍ර දේශනාවක් යටතේ දේශනා මාලාවක් විදිහටයි මේ පවත්වාගෙන එන්නේ ඒ සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ සුසීම සූත්‍රය කියලා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ සඳහන් සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ තියෙන්නේ විශේෂයෙන්ම විපස්සනා පැත්තෙන් සාසනය දිහා බලන අයක කෙනෙකුට බොහොම හොඳ දිරිගැන්වීමක් එහෙම නැත්නම් අතීතයේ ඉතිහාසගත සිද්ධි වලින් අද තියෙන ප්‍රශ්න දිහා බලන්න පුළුවන් ගතියක්. ඉතින් අදහස එහෙම නැත්නම් සූත්‍රයේ පසුබිම නිදානේ කෙටිය මතක් කරගත්තොත් ඒ සුසීම කියන පරිබ්‍රාජකයා වේදවනාරාමේ රජගහ නුවර අනිකුත් පරිබ්‍රාජක පිරිසක නායකයෙක් වශයෙන් ගත කරද්දී ඒ පිරිසට මතුවන ප්‍රශ්නයක් සරුවච්චන්හන්සේ ප්‍රධාන ශ්‍රාවක පිරිසට ලාභ සත්කාර සම්මාන සිලෝක ගරුකාර සම්මාන බහුමාන වැඩි වෙන අතරේ මේ පිරිසට ඒ සත්කාර ගරුකාර බහුබූමන් අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් සයි අතරේ නිතර සාකච්ඡාවක් යෙදුනා මොකද මේකට කාරණාව කියලා. ඉතින් මේ තේරුණා සර්වඥාන්සේ ගාව මේ විශේෂ ඥානයක් නැත්නම් විශේෂ ධර්මදේශනා විලාසයක් පවතිනවා ඒ ක්‍රමයට මිනිස්සු කැමති මේ පරිබ්‍රාජකයන් අතර පවතින ක්‍රමයට වඩා කියලා ඒ අතෝ සුසීමට කතා කරලා කිව්වා මේකනම් ක්‍රමය අපිටත් සිද්ධ වෙනවා <clears throat> මේ සරුවචනාංශගේ ක්‍රමේ දැන කියාගෙන ඒ විදිහට මිනිස්සුයන්ට බණ කියන පටන් ගත්තොත් අපටත් ඒ වගේ ගරුකාර සම්මාන බහුමාන මා පූජා යටහත්පත් ගති පවත්තයි කිය. ඉතින් අනුයි සුසීමට මේ ධූරයක් පැවරුවා ගිහිල්ලා පැවිදි වෙලා ඒ ධර්මයේ ඉගෙනගෙන ඇවිල්ලා අපටත් කියලා දෙන්නේ. ඒ අනුව සුසීම ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් මාර්ගයෙන් ਸਰවචනස ළඟට ගිහිල්ලා පැවිදි උපසම්පදා ලබාගෙන ඒ කටයුතු කරන අතරවාරේ ਸਰවචනanse ළඟ සමීපේ භාවනා කරපු සංඝ පිරිසක් තම තමන්ගේ ඥානයේ සාක්ෂාත් කරගෙන ਸਰවඥාති ඉදිරියට ඇවිල්ලා ඒ අඤ්ඤා භාවය තමන් ලැබූ ඥානය ප්‍රකාශ කරන වේලාවකදී සුසීමට අහඬ ලැබුණා ඒ පිරිස ගාව මේ ਸਰුවචනාසිකේ පණිවිඩේ මේ රහස මේ ධර්මයේ හාර පද්ධතිය සාරමණ්ඩේ තියෙනවා කියලා. පස්සේ ඒ පිරිස ළඟට ගිහිල්ලා ඒ මේ අඤ්‍ය භාව ප්‍රකාශ කර පිළිසරඟට ගිහිල්ලා සුසීම දාන්න ක්‍රමයට ප්‍රශ්න කරනවා ඔයගොල්ලෝ ගාව දිබ්බ චක්කු ඥානෙ තියෙනවා ඉදිවිද ඥානෙ තියෙනවාද එක එකනාගේ විවිධ 이르දීන් පෑමේ ශක්තිය තියෙනවාද කියලා ඉතින් සුසීම හිතුව ඒක තමයි මේ මිනිස්යන්ට කියලා දුන්නොත් මිනිස්සයෝ තමන් කෙරේ ප්‍රිය භාවය ඇති කරලා නැවතත් අර ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා සුසීම දාන ක්‍රමයට මිනිස්යන්ට කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉර්ධිවිද ඥානය කියන්නේ මොකද්ද කියලා ඒක මේ හාමුදුරුවෝ දැන් දන්නවා ඇති මොකද මේ හාමුදුරුවෝ දැන් ශාසනය වැඩ ඉවර කරපු කෙනෙක් කියලා ඉතින් හාමුදුරුවෝ කියනවා නෑ මම ළඟ ඉර්ධිවිද ඥානය දැනීමක් හෝ කියාදීමේ ශක්තියක් නෑ කියලා එතකොට ඒ සුසී මහණෝ හොඳයි එහෙමනම් දීප චක්කු ඥානෙ අනික් අය මේ වෙලාවේ කවුද මැරෙන්නේ කවුද උපදින්නේ කවුද වාසනාවන්ත කවුද මේ වාසනාව නැති කොතනින්ද මේ ඇවිල්ලා ම උපදින්නේ කොතනද මේ මැරලා යන්නේ අන්නේ කියලා දැනගන්න පුළුවන් දිපචක්කු ඥානෙ කියනවා කියලා ඒත් නැහැ කියලා. ඊට පස්සේ කියනවා එහෙමනම් පරිචිත්ත විඥානන ඥානෙ වශයෙන් මේ වෙලාවට අනික් කෙනා ළඟ තියෙන සරාගේ හිතක්ද විතරාගේ හිතක්ද මහත්ගත හිතක්ද අමහත්ගත හිතක්ද කියලා අනුන්ගේ පෙර පරසිද්ධ දැනගන්න ඥානෙ තියෙනවා කියලා. ඒත් ඒ ඒ අවබෝධය ලැබුවායි කියලා බුදුහාමරන්ට සපත කරපු ඒ ස්වාමීන් වහන්සේලාගම නැහැ කියලා කියනවා. විබ්බසෝත ඥානෙ තියෙනවද කියලා අහනවා ඒත් නැයි කියලා කියනවා. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවද කියලා අහනවා ඒත් නැයි කියලා කියනවා. ඉතින් අහන අහන එහෙම නැත්නම් මේ සුසීම බලාපොරොත්තු වෙන ශාසනයේ හරය වශයෙන් එයා දකින්න එහෙම නැත්නම් මිනිස්සු රවට්ට ගන්න පුළුවන් මිනිස්සු ආශා කරන දේවල් එක එකක් කියක් දීලා අර සාක්ෂාත් කරපු ස්වාමීන් වහන්සේලා අහනව නැහැ කියලා. ඉතින් එතකොට සුචිම කියනවා මේ ඔබ වහන්සේලා එහෙනම් එදා බුදුහාමුදුරන්ට ගිහිල්ලා කිව්වේ ඇත්තක්ද කියලා. මේ නිවන් ලැබුවයි කියන එක. ඊට පස්සේ කියනවා නිවන් ලැබුවා තමයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කොහොමද දැන් මම මේක තේරුම් ගන්නේ දැන් මේ නිවන් ලැබු කෙනෙක්ගෙන් සාමාන්‍ය අසුතවත් පෘථග්ජනෙක් බලාපොරොත්තු වෙන ඒ කිසිම 이르දියක් කිසිම මැජික් එකක් මෙතන නැහැ. ඒක නිසා මට ඔබ වහන්සලා කියන දේ මේ කෙටියෙන් මේ කියන දේ වැටහෙන්නේ නැහැ. කියලා ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා සුසීම්බට වැටුණා වේවා නොවැටුණා වේවා අපි පඤ්ඤා විමුක්තියෙන් විමුක්තිය ලැබුව පිරිසක් කියලා. ඊට පස්සේ කියනවා වැටහෙන්නේ මේ කියන දේ වැටහෙන්නේ ඊට පස්සේ ඉතින් එතනින් ඒ ජවනිකා ඉවර ඊට පස්සේ සුසීම මේ තොරතුරු පද්ධතිය අරගෙන සරුවචනා සිද්ධපත් වෙලා කියනවා ඔබ වහන්සේ ඉදිරියටපත් වෙලා මෙන්න මෙහෙම අඤ්ඤභාව ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා හම්බෙලා මම මෙන්න මේ විදිහේ සාකච්ඡාවක් පැවැත්තුවා මෙන්න මේ මේ විදිහට ආපු හැම ප්‍රශ්නකට මේ ස්වාමීන්ලා නැහැ කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ඒ අස්තෝ පඤ්ඤා විමුක්තිය ලබලා තියෙනවා කියලා. ඉතින් ප්‍රඥා විමුක්තිය ලැබපු නිසා ඥානීය සාක්ෂාත් කළ සත්‍යයි මේ රහත් වුණ සත්‍යයි. නමුත් මේ මේ කියන එකම ඥානයක්වත් නැත්නම් මේ 이르දි ප්‍රාතිහාර්ය මොකක්වත් නැහැ. අභිඥා මොකක්වත් නැහැ කියලා. එතකොට ਸਰවඥාන්සේ කියනවා පුබ්බේව කෝසුසීම ධම්මට්ඨි ඥානං පච්චා නිබ්බාණං කිය. ඥානසුසීම ඉස්සර වෙලා මේක එක සැරේ gediy පිටින් එන්නේ නැහැ. ඉස්සලා කෙනෙකුට ධර්මයේ පිටිපත පදනමක්, පාදකක භාවයක්, ධර්මයේ තිතියක් එහෙම නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානයක් හොඳට සාතික වෙනවා. ඊට පස්සේ තමයි අනිවන් දකින්න කියලා. ඉතින් ඒකත් අර ඉස්සලා රාමදුත් එක කරපු කතාව වගේම ਸਰවචනාසිත එක් කරපු කතාවේදී ਸਰවචනස මේ කරන ප්‍රකාශය සුසීමට වැටෙන්නේ. ඒ සුසීම කියන ස්වාමීන් වහන්සේ පවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ කෙටියෙන් කියන දේ මට වැටහෙන්නේ නැහැ කියලා. එතකොට ਸਰවචන කියන සුසීමට වැටුණා වේවා නොවැටුණා වේවා ප්‍රථමයෙන් ධම්මට්ටි ඥානය පහළ වෙනවා පස්සේ නිවන කියලා. ඒ කියන්නේ දෙවෙනි ජවනිකාවත් ඉවරයි. දෙවෙනි ජවනිකාවත් ඉවර වෙන්නේ සම්පූර්ණ කිසියම් ගැට ගහ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ਸਰුවචනාංශය ඊට පස්සේ සුසීමගෙන් ප්‍රශ්න ਵਿਚාරීමක් කරනවා. මොකද සුසීම හිතන්නේ රූපස්කන්ධය කියන එක නිට්ටිය දෙයක්ද අනිත්‍ය දෙයක්ද ඊට පස්සේ ඒ විදිහට ඒතකොට අනිත්‍ය දෙයක් කියලා කිව්වට පස්සේ එහෙමනම් ඒ අනිත්‍ය උදේ සැප පිණිස පිහිටයිද දුක පිණිස පිහිටයිද ඒක දුක පිණිස පිහිටයි කියලා සුසිම් පිළිගතතර පස්සේ එවැනි දුක් දෙන්නා වූ අනිත්‍ය වූ පෙරලියට ලක් වෙන්නා වූ මේ රූපස්කන්ධය මමය මාගේ මාගේ ආත්මය කියන වටනවාද කියලා ප්‍රශ්න කරනවා. මේ න්‍යායයටම ඊතුරු නාමස්කන්ධ කොටස් පහ හතර දිගටම ප්‍රශ්න කරනවා. ඉතින් අපි පසුගිය දවස් 6 ඔය එක එකක් අපේ ශක්ති ප්‍රමාණයට අපි විග්‍රහ කරගත්තා දේශනාවක ස්වරූපේ. ඊට පස්සේ අද එන්නේ සූත්‍රයේ ඊගාව කොටසට දැන් සරුවචනාංශය අර සකස් කරපු පදනමේ ඉඳගෙන සුසීමව මෙහෙවනවා තස්මාතිය සුසීම යං කිංච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා යන් දුරේවා සාන්තිකේවා සබ්බං රූපං නේතමම නේසෝ අමසින මේසෝ අත්තාති ඒව මේතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒතර කියනවා එහෙනම් සුසීම යම් කිසි මේ ලෝකයේ රූප කොටාශයක් තියෙනවා නම් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ඒක ආධ්‍යාත්මික වශයෙන් Taman මේ මගේ කියාගන්න රූප වේවා ඕ මම කියාගන්න නැති බාහිර රූප වේවා ගොරෝසු රූප වේවා සියුම් රූප වේවා ප්‍රිය වූ ප්‍රනීත රූප වේවා නැත්නම් අප්‍රියමනාප වූ හීන රූප වේවා ළඟ තියෙන රූප වේවා දුර තියෙන රූප වේවා මේ තමයි සරුවචනාංශ පෙන්වන ඔය 11 ආකාරය රූප සම්බන්ධයෙන් ඉතින් රූප වේදනා සංඥා සංකාර කොයි එකටත් ඒක සමානයි මෙන්න මෙවැනි යම් රූපයක් තියෙනවද මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියා ගන්න වටින එහෙම නැත්නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි යයි මනා සිහියෙන් මනා දර්ශනයකින් දැකිය යුතුයි අර ගినాපු සාකච්ඡාවෙන් පස්සේ දැන් මෙහෙवला පෙන්ලා දෙනවා. වැටහෙන ප්‍රමාණයෙන් රූපේ නිට්ටිය නෑ සැප පිණිස පිහිටන්නේ දුක පිණිස පිහිටන්නේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි පුහුණු කරා නම් ඒක පිළිගත්තා නම් මූලධර්ම වාසේ මෙන්න මේ විදිහට සියලු රූපයන් විසෙහි ඒ දර්ශනයෙන් යුක්තව බලන්නේ මෙතෙක් කල බැලුවේ මේ රූප මමය මාගේ මගේ ආත්මය කියා ගන්න ස්වරූපෙන් ඒ විදිහට තමන් පිළිගන්නවන එක නෑයි කියලා ඒ දර්ශන පතේ මාරු කරන්නයි. එක විදිහකට කියනවා නම් නිත්‍ය සංඥාවෙන් බලපු ලෝකේදී අනිත්‍ය සංඥාවෙන් බලන්නේ. සුඛ සංඥාවෙන් බලපු ලෝකේදී දුක්ඛ සංඥාවෙන් බලන්නේ කියනවා. ආත්ම සංඥාවෙන් බලපු ලෝකේදී අනාත්ම සංඥාවෙන් බලන්නේ කියලා කියනවා. ඉතින් මේ මේ සම්මප්පඤ්ඤාව එහෙම නැත්නම් දත යුතු සම්‍යක් ප්‍රඥාවට කියනවා අනුපස්සනා කියලා. අනුපස්සනා කියලා කියන්නේ Taman හදාගත්ත යම් ඒ සම්මා දිට්ඨියක් නැත්නම් යහ දැක්මක් පෙර දැක්මක් ඉස්සර තිබුණකට වැඩිය හරි හරිගසකට පස්සේ ඒ අනුව බලන්න පටන් ගන්නවා. අර තිබුණු සම්ප්‍රදානුගත ගෙන ආපු දෘෂ්ටිය වෙනුවට රැඩිකල් වාදී එහෙම නැත්නම් විප්ලවවාදී දෘෂ්ටියක් ඉස්සලා තර්කයෙන් අන්වේ ඥානෙ එහෙම නැත්නම් ණය විපස්සනාවට දාලා තේරුම් අරගෙන ඒ අණුව ලෝකයේ බලන්ඩ කියලා සරුවත් අනන්සේ යෝජනා කරනවා. ඒවම් පස්සන් සුසීම සුතව ආර්ය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. මේ විදිහට යම් විදිහකට මේ ලෝකයේ පවතින අතීත අනාගත පච්චුප්පන්න හෝ ආධ්‍යාත්මික බාහිර හෝ ගොරෝසු සුකුම හෝ ප්‍රිය අප්‍රිය හෝ ළඟ දුර වූ යම් රූපයක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන දර්ශනය බලන්න පටන් අරගත්තොත් බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙනවා එවැනි දෙයක් ඇත්තා වූ සුත්තවත් වූ ආර්ය ශ්‍රාවකයා බුදුබණ අහපු එවැනි දාර්ශනික සුදුසු කෙනා ඒ රූප වස්තුන් කෙරෙහි නැත්නම් රූප ලෝකයේ විශේෂයි නිබ්බිදාවක් පහළ කර ගන්නවා කියන. තිබුණු වින්දනය අභිරමණය නැත්නම් මේක රමණය කරන ගතිය ප්‍රීතියෙන් යුක්තව හසරන ගතිය වෙනුවට ඒක පිළිබඳව නිබ්බිදාවක් පහළ වෙනවා ඉතින් මේ විදිහට යම් රූපයක් කෙරෙහි නිබ්බිදාවක් පහළ වෙනවනම් ඒ මිනිස්යාට යටින් පහර වැදීමක් අරිනවා දිබ්බ චක්කු ඥාණයෙන් බලන්නේ රූපනේ ඒ බලන රූප කෙරෙහි නිබ්බිදාවක් මිස දිබ්බ චක්කු පහළවීම විශේෂ ඥානයක් විශේෂ විශිෂ්ටකමක් අභිඥාවක් කියන එක නෙමෙයි දකින්නේ ඔය දැක්කත් දකින්නේ මේ ඉස්සරහා තියෙන රූපම තමයි. කුබ්බේ නිවාසානුසති ඥාන වශයෙන් පෙරවිසු කඳ පිළිවෙත කියලා දකින්නේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා දැක්කහම නිබ්බිදාව පහළ වෙන රූප කොටක් තමයි. පිට තියෙන දේවල් අහනවා කිව්වත් ඉර්ධිවිද ඥාන පවත්නවා කිව්වත් මේ රූපයගේ තියෙන තවත් හොල්මනක් දකින්නවා. ඒක නිසා මේක හොල්මනක්, මේක මායාවක්, මේක පෙන පිඩුවක් කියලා දන්න කෙනෙකුට අතීත එකේ, අනාගත එකේ, අනුන්ගේ එකේ, ප්‍රිය එකේ, අප්‍රිය එකේ කියලා අය විශේෂ බන්ධනයක් එන්නේ. ඒක මෙතෙන්දි තාම සරුවත් යනසේ මතක් කරලා දෙන්නේ. නිකන් කියනවා සුසීමට එහෙමනම් බලන්න මේ රූපේ පියෙන්න පුළුවන් මේ 11 ආකාරයේ දිහාවම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි දෘෂ්ටියෙන් බලන්න බැලුවොත් මම එකක් සහතික වෙනවා රූප ලෝකයේ විශේෂීම රූප භවයේ විශේෂීම නිබ්බිදා පහළ වෙනවා. ඉතින් මෑත කාලෙත් භෞතික විද්‍යාවේ ඔය 11 dimension කියලා කතාවක් එන්න පටන් ගත්තා. අපි මේ දකින රූපය භෞතික විද්‍යාව අල්ලුවේ රූප කොටස්නේ. ඝන ද්‍රව වායු කියන වගේ ඒව පිළිබඳව ඉස්සර හිතුවේ ඒවට තිබුණේ දිග පළල උස කියන ත්‍රිමාණේ විතරයි. ඒක නිසා ත්‍රිමාණ රූප කිව්වහම ඒක මේ කලුලැල කඳලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි ගැඹුරක් තියෙන එකක්. ඉතින් අපි දන්නවා ත්‍රිමාණ රූපයක ගැඹුර බලනවත් ඇස් දෙකක් තියෙන්න ඕන කියලා. ඒ භෞතික විද්‍යා පන්ති වල ගුරුවරු කියනවා එක ඇහක් වහලා රූප දිහා බලන්න කියලා ඒ රූප පේනවා නමුත් රූපවල ගැඹුර පේන්නේ නැහැ. ඇස් දෙකක් යදුනොත් තමයි ඒ රූපවල ගැඹුර බලන්න පුළුවන්. එහෙම නැත්නම් යමකට තියෙන දුරස්ත භාවය දක් ගන්න පුළුවන්. අපි දන්න විදිහට යමක ගැඹුර දකින්න ඇස් දෙකම තියෙනවා. ඉතින් ඇස් දෙකම තිබ්බට පස්සේ ඒක දිගේ බලාන යනකොට ඔය හතරවෙනි මානේ 5 6 7 8 කියලා දැන් ඔය මාන 11ක් ගැන භෞතික විද්‍යාව කතා කරනදී සමහරු ප්‍රශ්න කරනවා මේ සරුවචනාංශ මේ පෙන්වන්න හදන 11ද කියලා. ඒ තරමටම සමාන්තරකමක් තාම UI පේන්නේ නැහැ. නමුත් හොඳට දැනගෙන තියෙනවා ඒ රූපයන් විශේෂයට අනුන්ගේ දෙයක් වගේ මේ රූපේ දිහා බලාන ඉන්නකොට අපි නොදැක්ක පැතිකඩ රාශියක් කියන බව. කවදා හෝ ඒ පැතිකඩ රාශියම දැක්කොත් මේ රූපේ විශේෂ තියෙන ප්‍රේමේ මේ රූපේ තියෙන ආශාව දුරු වීම තමයි නිබ්බිදාව කියන එකට කියනවා නිර්වේද කියන සංස්කෘත වචනය මේ ගන්නේ වින්දනය කරනක නැති වෙලා යනවා. නිර්වින්දන කියන වචනයට සමානකමක් තියෙනවා නිර්වේදයේදී. ඒක තමයි නිබ්බිදා කියලා මේ pāli වචනයට හැරලා තියෙන සිංහලට දාන්නේ කලකිරෙනවයි කියන්නේ. ඉතින් මේ කලකිරීම ආකාර දෙකකට යෝග ජීවිතයේදී අපිට බලපානවා. එකක් තමයි මේ කලකිරීම නිසා භාවනා තැල දමල ගහලා යනවා ඒක නීරස වෙනවා ඒකාකාරී වෙනවා එපා වෙනවා බය වෙනවා අසරණ වෙනවා තනි වෙනවා පාළු ගතියක් දැනෙනවා ඉතින් යම් කිසි කෙනෙක් ඒ කියන්නේ මේ අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন වූ ඇතුළේ වූ හෝ පිට වූ හෝවා ගොරෝසු වූවා සියුම් වූ වේවා ප්‍රනීත වූ වේවා හීන වූ හෝ වේවා ළඟ වූ වේවා දුර වූ වේවා මේ රූප ධර්මයන් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක අනුව බැලීම දන්නේ නැත්නම් බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ රූප ධර්මයන්ගේ විවිධ හැඩතල දකින්නකොට අර මනස සූදානම් නැති නිසා ලෑස්ති වෙලා යන්නේ නැති නිසා ඒ නිබ්බිදාව පහළ වෙලා කලකිරීම පහළ වෙලා භාවනා මධ්‍යස්ථානය අතාරින්න හිතෙනවා කර්මස්ථාන අතාරින්න හිතෙනවා ගුරුවරයා අතාරින්න හිතෙනවා සමහර වෙලාවට කැම බීම එපා වෙනවා, නිින්දයක් නැතුව යනවා. මොනම දෙයකවත් රසයක් දක් ගන්න බැරි වෙනවා. ඒකට හේතුව පෙන්වන්නේ ඒ තරම්ම අපි මේ ලෝකේ තියෙනා වූ රූප මේ සප්‍රීතික තෘෂ්ණාවෙන් බැඳීගෙන ඉන්න නිසා. ප්‍රීති සහගත තෘෂ්ණාවකින් ඇලී බැඳීගෙන ඉන්න නිසා යම් වෙලාවක රූපේ දිහා නැවත නැවතත් දසදහස්වර බලනකොට ඒකේ හැම පැතිකඩක්ම පේන්න පටන් ගන්නකොට ඒක පිළිබඳ තියෙන රසාස්වාදේ ඇලෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට නිබ්බිදාව පහළ වුණොත් විරංජනයක් සිද්ධ වෙනවා විරජ්‍යති කියලා කියනවා. හරියට හොඳ රංජනය කළ හැකි විචිත්‍ර වූ වර්ණයක් විරංජන කුඩු දැම්මම අපිට මල් පාට පාට මල් චීටයක් අරන විරංජනේ කුඩු වල දාපුවාම මේක විරංජන වෙනවා. විරංජනේ වෙච්චාම ඒක අර මේ සිත් බඳවන ගතිය ආලවඩන ගතිය නැති වෙනවා. ඒ නිසා රූප දිහා බලාන ඉන්නකොටත් මේ විරංජනීය වෙලා හිත විරජ්‍යති කියන එක රමණේ කරන්න නැතුව යනවා. මේ රූපේ මමයේ මාගේ ආත්මික නැහැකීමෙන් බැලුවොත් නම් ඒ රූප පිළිබඳව තියෙන අසප්‍රීතික තෘෂ්ණාවක් පහළ වෙනවා. ඒ අනුව තමයි මේ භෞතික විද්‍යාව එහෙම නැත්නම් මේ මේ ලෝකයේ අපි කියන මේ අභිවෘද්ධිය ප්‍රගමණය දියුණුව අපි සටහන් කරන්නේ අපි කැමැති වන්නා වූ ඒ රූප බොහෝ කර ගැනීම. පොහසත් වෙනවා කියලා කියන්නේ ඕකයි. නමුත් මේ රූප කියලා කියන එකක යහ දැක්ම ඇති හැටිය පුළුල් දර්ශනය දැක්කම 11 11 ආකාරයට ඒකේ තිබුණ ඒ ආලවඩන ගතිය, ප්‍රේමණීය ගතිය එන්නෙන් දුර්වල වෙන්න යනවා. නමුත් ඒක අහපො නැති කෙනෙක් නම් සූදානම් නැතුව ගිය කෙනෙකුට නම් ඒක නාස්තිකෝ පිටනවා. එපා කරවලා, කම්මැලි කරවලා පැත්තකට විසිකලා දානවා. නමුත් ਸਰුවචනාංශයේ උත්සාහ කරන්නේ ඒකට එහෙම වෙන්න දෙන්නේ නැතු එක නිබ්බිදානුපස්සනාවක් වශයෙන් නිබ්බිදාව අනුව බැලීමක් වශයෙන් ගියොත් අපි කවදාකවත් නොදකපු විදිහට මේක ඇති හැටිය දකින්න දකින්න දකින්න ඒක කෙලෙහි තිබුණ වින්දනය අඩු වෙලා යනවා ඒ වෙනුවට විරංජනයක් පහළ වෙනවා විරා එතකොට රාගය අයින් වෙලා බැඳීම අයින් වෙලා රාග වෙනට විරාගය පහත වෙනවා. ඒ විරාගය පහළ වෙනවයි කියලා කියන්නේ ඒ රූපත් එක්ක අපේ තියෙන ගනුදෙනුව බැඳීම දුරස්ත වෙනවා. විමුක්තිය ලබනවයි කියලා කියනවා. විමුච්ඡති කියලා කියනවා රූපයෙන් අපි මුක්ත වෙනවා. අපි රූපේ මුත්ත මුත්තක භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි ඉන්නේ ගහිත ස්වරූපයකින්. රූපේ අපිව අල්ල ගන්න හදනවා. අපි රූපේ අල්ල ගන්න ගියොත් ඒකට කියනවා ගහිත ගහිත ස්වරූපය කියලා. ඒ වෙනකොට රූප දිහා මේක මම නෙවෙයි මමගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා දකින්න දකිත සෑම රූපයක් විශේෂ නිබ්බිදානුපස්සනාව වඩනවනම් ඒ කෙනාට මුත්ත මුත්තක භාවයක් එනවා රූපේ අපි අල්ලගන්න දෙන්නෙත් නැහැ අපි රූපේ අල්ලගන්න යන්නෙත් නැහැ මේකට කියනවා විමුක්තිය කියලා විරාගයටපත් වුණා නම් විමුච්ඡති ඒකට විමුක්ත වුණාට පස්සේ ඒ කෙනාට තේරෙනවා මම මෙතෙක් කල සංසාරේ මේ දර්ශනයෙන් ආවේ නැහැ ඒ නිසා රූපත් එක්ක ආලවට්ටම් කරා ආස්වාද කරා රමණීය කරා රසාස්වාදයක් වින්දා. නමුත් නිබ්බිදාන පසනාවනෝ බලාන යනකොට ඒ රූප පිළිබඳව ඒ නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති විමුක්තമിതി ඥානಂತಿ පජානාති කියලා මේ වැඩ පිළිවෙල තමයි සරුවචනාංශය කියන්නේ ධම්මට්ටිච ඥානෙ පිහිටි අර පස්සේ හිත විමුක්තිය ලබනවා කියන්නේ. ඒක නිසා යම් තැනක මේ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ව බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත দূරේ සාන්තික වෙන රූප නේතං මම නේසෝ හමස්සින මේසෝ අත්තාති කියලා බැලීම තමයි නිබ්බිදානුපස්සනාව කියන්නේ ඒක තමයි මේ ධම්මට්ටි ඥානෙ පහළ වෙනකොට කෙනෙකුට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි දකින්නේ ආස්වාස ප්‍රසවාසී. එනත ඊටාම පුංචි කොටසක් අල්ලාගෙන ඒ පුංචි කොටස මේක දකිනවා. පිම්බීම ඇකිලිම ගත්ත එක නා ඒකේ දකිනවා. සක්මන් කරනකොට වම දකුණ කියන එකේ දකින්නවා. එදින්දා වැඩ කරනකොට අපේ විශේෂේශයට අහුවෙන ඒ ස්පර්ශ තුල මේක දකින්නවා. ඒ දකින්න වෙලාවේදී අපි අර නිබ්බිදානුපස්සනාවට ගැළපෙන මනසක් එහෙම නැත්නම් අනුපස්සනාවක් යහ දැක්මක් පුළුල් දැක්මක් තිබුණ නැත්නම් අපි කියනවා අසුතවත් පෘතජනේ කියලා. බණ අහලා නැහැ. ඒ රූප ප්‍රමණය කරන පැත්තක තියෙන. එතන ඉඳලා සුතවත් අරිය ශාවකෙක් වාටපත් වීමේ වෙනසට අත්‍යවශ්‍ය කරන දේ තමයි මේ ධම්මට්ඨිච ඥානය කියලා කියන්නේ ධම්මට්ඨිච ඥානය කියලා කියන්නේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ඝහ ඥාන කියන දෙකක්. ඕනෙම ඇති වෙන දෙයක පදනම දැකගෙන පදනමත් සහිතව ඒ ඒ රූපය දැක ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඒ ප්‍රත්‍යත් සහිතව දැකගත්තයි කියලා. ඒක දැක්කොත් සරුවචනන්සේ සාත්‍වික වෙනවා. ඒ පුද්ගලයා ඒ රූපේ මුලැමැදාග දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා. ඒ රූපයට සාපේක්ෂව අතීතනාගත ප්‍රත්‍යুৎපන්න වූ රූපයන්ගෙත් මේ සංසිද්ධියෙන් බව දකිනවා. තම ඉස්සරහා Taman ළඟ ඉස්සරහින් භාවනා කරන මනුස්සයා මේ තරම් භාවනා නොකලත් එයා දැනගත්තත් නැතත් එයා තුල තියෙන රූපත් එහෙම තමයි කියලා දැනගන්න. යම් කාලයක් මේ ජීවිතේ Taman ඉස්සරහට ජීවත් වෙනවා නම් ඒ කාලෙටත් මේ රූප මෙහෙමයි කියලා දැනගන්න. අන්න ඒ ධම්මට්ටි ඥානය ආපු කෙනෙක්වත් ওই කියන අභිඥා පිළිබඳව ඔය කියන කාලවට්ටමක් එන්නේ. ආවොත් ආවයි කියලා කියන්නේ කවදාකවත් රූප දැකලා නැහැ. ওই කියන ආකාරයට දැකලා නැහැ. ඒකෙන් මම නැවතත් කියනවා මේ ශාසනයේ අභිඥා ප්‍රතික්ෂේප කරන එකක් කරන්නේත් නැහැ. ඒක නැහැ කියන්නේත් නැහැ. නමුත් ඒ කියන නියම අභිඥා ලබනද කල්ැතුවම අනිවාර්යයෙන්ම රූප ධර්මයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙන්න ඕන. කලකිරුණාට පස්සේ තමයි ඒ අභිඥාවෙන් තමයි බාධාවක් නොවි නිවනට බාධාවක් නොවි කරගන්න පුළුවන්. ඉතින් අද තියෙන ලෝකේ ඔය සුසීමලා තමයි ගොඩක් ඉන්නේ. ඔක්කොමලා බලාපොරොත්තු වෙන භාවනා කරලා ওই මැජික් තමයි. එහෙම නැත්නම් මේ irdivid අභිඥා. ඉතින් ආය භාවනා කරපු හැම කෙනෙක් ළඟම අභිඥා පැවතිය යුතුයි. නැත්නම් භාවනා කරන්නේ අභිඥා ලබණ්ඩයි මේක අදහසින් ගිය කෙනෙක් සුමකටපත් කිරීමේ ක්‍රමයක් තමයි මේ සුසීම සූත්‍රය අපිට හම්බ වෙන්නේ. ඒක නිසා අපි එවැනි බුද්ධ දේශනාවක බුදුහාමරෝ මේ පොත් ඇරලා හරියටම මදේ දෙන්නා වගේ මේ කියන දෙයක් පිළිගන්න මට්ටමක විපස්සනාවට සාදර බවක් විපස්සනාවට නැඹුරු බවක් තියනවාද කියන එක තමයි මේ භාවනා කරන ගමන් අර සුද්ධියක් වශයෙන් අපට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒ මේ රූපාකාරයේ තියෙනා වූ මේ 11 ආකාරයත් ඒ 11 ආකාරයට සාදර වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක 11 ආකාරයේ දකින්නකම් රූපයක් ආස්වාස ප්‍රසවාසයේ හෝ මේ දැක්කා කියලා අපිට පිළිගන්න බෑ. ඒක දැකීම සඳහා කරන භාවනාව. නැත්නම් කරන අනුපස්සනාව. ධම්මටිච්ච ඥානෙ ලැබුණට පස්සේ කරන එක. ඒකට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ඒ නිබ්බිදානුපස්සනාව විස්තර කිරීමේදී ඔය ලොකු ස්වාමීන් වහන්සේගේ විශේෂම ඔය සත්තානුපස්සනාව පොතේ ඒ අටරස විපස්සනාම කතා කරලා මේ නිබ්බිදානුපස්සනාවත් විස්තර සහිතව කතා කරනවා. ඒකදී සරුව ලොකු සාංශ මතක් කරනවා ඒ මාගන්ධ්‍ය සූත්‍රයේදී සරුවචනාංශයේ පෙන්වන උපමාවක් මේ මේ නිබ්බිදාව කියන එක පිළිබඳව සරුවච්චන් වහන්සේම දක්වන උපමාව ඒකෙදි පෙන්නනවා ජාත්‍යන්ත පුද්ගලයෙකුට ඇහෙනවා මේ ලෝකයේ තියෙනවා කියලා පිරිසිදු වස්ත්‍ර කියලා જાතියක්. ඊ타ත්ම පිවිතුරු පිරිසිදු වස්ත්‍ර තියෙනවායි කියලා. ඉතින් එයා ඒක නිසා ගිහිල්ලා ඒ තමන් අසුරු කරන විශ්වාස කෙනෙකුට කියනවා මේ ලෝකයේ පිරිසිදු වස්ත්‍ර තියෙනවා ඒක පීපෝසත් කට්ටිය අඳිනවා. ඒක ඒ පුද්ගලයාගේ භාග්‍ය සම්පන්නකමේ ස්වභාවයක්. පිරිසුදු වස්ත්‍රාන්තය. එතකොට මේ මිනිස්යාට දෙනවා තෙල් කුණු ගෑවිච්ච පරණ ගෝණියක් වගේ වස්ත්‍රයක් දීලා කියනවා මේක තමයි පිරිසුදු වස්ත්‍රේ ලෝකේ කියලා. ඉතින් අර අන්ධයා ඒක අරගෙන ඇඳගෙන පැලඳගෙන දැන් සභාවට යනවා පිරිස තලයට යනවා පිරිසුදු වස්ත්‍රයක් ඇඳගත්ත කෙනෙක් විදිහට. මේ අතරවාරදී යාගේ කිට්ටුවන්ත නෑදෑයේ ඥාතින් එකතු වෙලා එයාගේ ඇත් දෙක ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්වනවා. පෙන්වාට පස්සේ ශල්්‍ය වෛද්‍යවරයාගේ ශල්්‍ය කර්මයේ දක්ෂකම නිසා මට ඇස් පෑදුනොත් අර Taman ඉන්න වස්තේ දිහා දැක්කට පස්සේ මෙතෙක්කල් මං ඇඳගෙන හිටියේ මේකයි කියලා දැක්කට පස්සේ Taman මෙතෙක් ආභරණයක් විදිහට සලකලා ඇඳගත්තේ වස්ත්‍රය පිළිබඳ ඇති වෙන හැඟීමට තමයි නිබ්බිදාව කියලා කියන්නේ. ඉතින් මේ භාවනා ලෝකයේ මේ නිබ්බිදාව උග්‍රව පහළ වෙන්නේ වේදනා චෛතසිකේට බර වින්දන වලට බර යෝග චරිතවල. එතකොට සංඥාවට බර ඇත්තන්ට එන්නේ නැහැ කියලා කියන්න බෑ. එනවා. නමුත් අර රස වින්දනයේ බර චරිත තියෙනවායි ලෝකේම නැත්තම් මේ කුමරු කුමරි සැප විඳපු එහෙම නැත්තම් ලෝකේ సౌందర్యාත්මකව බලපු කෙනාට ඒ රූපේ ලෝකයේ තියෙන යථා රූපේ ඇති හැටිය දකිනකොට විශාල කලකිරීලක් එනවා. සංඥාව පැටලිච්ච එකනට නොනිනව නෙවෙයි සංස්කාර වල පැටලිච්චා නොනිනව නෙවෙයි නමුත් මේ නිබ්බිදා පහළ වෙන්නේ වේදනාව සම්බන්ධ බැඳිච්චාට තමයි නිසා සමහරෙකුට ඒක තරන්නම බෑ විශේෂයෙන්ම සැපසෙවීම ජීවිතේ එකම අරමුණක් කරගත්ත කෙනාට භාවනා ජීවිතේ හිර වෙන්නේ මේ සැප සඳහා අපි මේ එකතු කරන සෑම දෙයක්ම අන්තිමට දුක සඳහා පිටනොයි කියන මේ සත්‍යයට මුහුණ දෙන්න වෙනකොට අපි ශප සඳහා එකතු කරන්නේ ප්‍රත්‍ය නම් රූප ධර්ම නම් ඒකෙන් අනිවාර්යම දුක නැතුව අපිට සැප ලැබෙවි ලැබෙන්න ඕනෑ කියන පදනමේ ඉන්නවනම් භාවනා කරගෙන යනකොට යනකොට තියෙනවා මේ සියලුම රූප ධර්ම මාර පාක්ෂිකයි මැරෙන සුළුයි ඒක ලෙඩක් ඒක gaduwak ඒක ගුලක් ඒක තුවාලයක් ඒක වණයක් දුකක් වෙන දෙයක් දුකට හේතු වෙන දෙයක් කියලා ඉතින් ඒ සැප සොයාගෙන සැප වෙනුවෙන් මේ රූපයෙන් ආඩ්‍ය වෙන්න හදන කෙනෙක් ඒ ඒ කියන විශේෂයෙන්ම මත් වෙලා කටයුතු කරන කෙනෙකුට ඒ නිසා භාවනාවේදී හම්බ වෙන්නේ බලාපොරොත්තු සුන්වීමක් තමයි. නමුත් මේ සුසීම සූත්‍රයේදී ਸਰුවචනාංශික පැහැදිලිවම එවැනි කෙනෙකුට එන්නතක් ලබා දෙනවා. එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ලබා දෙනවා. ආන්න ඒ Taman ළඟ තියෙන එහෙම රසාස්වාදයක් සප්‍රීතික තෘෂ්ණාව කියලා එකට මේ බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වස්තු කෙරෙහි ප්‍රීති සහගත තෘෂ්ණාවක් තියෙනවා. ඒක තමයි අර සුචිම ඉස්සල්ලාම මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ එnde හේතුනේ ලෝකයෝ ලෝකයා සරුවචනාංශයට ගරු කරනවා, මානනය කරනවා, සත්කාර කරනවා, පූජන කරනවා, බහුමාන කරනවා, ඇදලි බැඳි ඇදලි බැඳ වඳිනවා. ඉතින් සුසීම දැක්කේ මේක තමයි සැප වශයෙන්. ඊට පස්සේ හිතුවා සරුවචනාසතුළු ගෝලයන්ට මේ වඳින්නේ යත්තන්ට දිබ්බ චක්කු ඥානෙ තියෙනවා, දිබ්බ සෝත ඥානෙ තියෙනවා, පරිචිත්ත විඥාන ඥානෙ තියෙනවා, බුබ්බේ නිවාසානුස්සතිය තියෙනවා. ඒ නිසා ගියේ මේ රහස හොරකම් කරගෙන ඉන්න. ධම්මත්තේනක කියලා කියනවා මේ ධර්මයේ හොරකම් කරන ඉන්නයි ගියේ. සරුවචනාංශය හෝ ගෝලෙක් හම්බ වෙලා ඒ ඒ අභිඥා ටික අරගෙන ඉන්නේ. ඒ නිසා පළවෙනිම ජවනිකාවෙන් දෙවෙනි ජවනිකාවෙන් පේනවා සුසිමගේ බලාපොරොත්තු සුන් වෙනවා. මොකද මේ ධ්‍යා මාර්ගඵල ලබලා රහත් උනත් මෙව නැහැ. ඊට පස්සේ සරුවචනාචාර මෙහෙවන මෙහෙවිලි පෙන්නනවා එකක් අරගෙන ආස්වාස් ප්‍රසවාසය අරගෙන ඒක අතීත අනාගත වශයෙන් හීන ප්‍රනීත වශයෙන් හැම පැතිකඩක්ම ඒ කියන්නේ ආකාර කියලා මේකෙ පෙන්නන්නේ හැම ආකාරයක්ම එනකම් බලලා ඒක සාක්ෂාත් කරගන්නයි කියලා කියනවා Taman වශයෙන් මනා දෘෂ්ටියකින් දැක්මකින් මේ සෑම අතීතනාගත සෑම රූපයකවත් එකකවත් එකම ආකාරයකවත් වශයෙන් පවත් ගන්න පුළුවන් ගතියක් නැහැ. ඒවා විපරිණාමයටපත් වෙනවා. ඒක දිහා බලාන ඉන්නකොට වෙනස් වෙනවා. පරිණාමයකට රූපාන්තරණයකටපත් වෙනවා. ඒකටමයි එවැනි රූපාන්තරණයටපත් වෙන දේවල් තමයි රූප කියන්නේ. රුප්පචීති කෝ භික්කවේ රූපං රූපං කියලා. රුප්පණේ වෙනවයි කියලා කියන්නේ උණුසුමට සීසලට වෙනස් වෙනවා. කාලයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් මේ කාලයත් එක්ක වෙනස් වෙන ගතිය රූපණං ඒ රූපේ තියෙන වෙනස් විපරිණාම ස්වභාවය මොනම භවනාකිකවත් ඉන්ද්‍රජාලිකවන් නතර කරන්න බෑ. ඒකේ ස්ථිරයි කියලා ගන්න දෙයක් නැහැ. සුඛයි කියලා ගන්න දෙයක් නැහැ, සුබයි කියලා ගන්න දෙයක් නැහැ, ආත්මීය වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒක නිසා ඒක භාවනා කරන කෙනෙකුට ආනාපාන සති භාවනා කරන කෙනෙකුට යම් ක්‍රමයකට මොනවා හරි ක්‍රමයකට කියනවා පුළුවන් තරම් අර නිටතර මේ රූපයත් එක්ක අපිට එක දිගට ගණුදුන කිරීමට බැරි වෙන හිත විවිධාරම්මණයන් දිගේ විසිරුවන නීවරණ ධර්මත් එක්ක කටයුතු කරන්න. කටයුතු කළා හිත නීවරණයෙන් තොර කරලා නැත්නම් නිවර්ණය යඩපත් කරලා තලාව බලා හිරිවට්ටලා පුළුවන් තරම් එක රූපයක් එක ආරම්මණයක් අරගෙන ඒ අරමුණත් එක්ක නැවත නැවත ඇසුරු කරන්න දෙන්න කියනවා හිතට. මූණට මූණ දාලා ඉන්නේ කියලා කියනවා. අන්න එහෙම මූණට මූණ දාලා ඉන්නකොට මෙන්න මේ කියන විදිහට තස්මාතිහ සුසීම යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං ආදී වශයෙන් කියන මේ 11 රූපේම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන දර්ශනයෙන්ම මේක දිහා බලන්න කියලා. එහෙම නැත්නම් මේ ප්‍රනීත රූපය හොඳයි, හීන රූපය හොඳ නැහැ. ඕලාරික ගොරෝසු රූපය හොඳයි, සියුම් රූපය හොඳ නැහැ. ඇතුළත රූපය හොඳයි, පිට රූපය හොඳ නැහැ. ළඟ රූපය හොඳයි, දුර රූපය හොඳ නැහැ. වර්තමාන රූපය හොඳයි, අතීත අනාගත රූප හොඳ නැහැ කියලා තමයි සාමාන්‍ය ලෝකයා භාවනා නොකරපු අසුතවත් පුතඥය ආනාපාන දිහා බලන්නේ. නමුත් ඒ වුණාට මේ 11 ආකාරයෙන් පහයි එතකොට දැක ගන්න හම්බෙන්නේ අඩු ගන්න හයක් අපි මඟ අරිනවා හරි හයකට ද්වේෂ කරනවා. හයස භාවනා වැරදුණයි කියලා හිතනවා. නමුත් ਸਰුවචනාංශේ මතක් කරන මේ ඊතුරුව ද්වේෂ කළා අයින් කරන හයත් ප්‍රේම කළා එකතු කරන හයත් සමාකාරව බැලුවේ නැත්තම් අපිට මේ රූපේ පිළිබඳව යහ දක්මක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රිට්‍රීට් එකේ නැත්තම් මේ භාවනා වැඩවල මුල ඉඳලා කීප වතාවක මේ 11 ආකාරය පිළිබඳ ප්‍රශ්නේ මතුවනවා. අපි මේ ප්‍රශ්න වලට අහනාන වෙලාවේ ඒ ඒ වෙලාවේ කෙටියෙන් සඳහන් කරලා තිබ්බ දැන් අපිට අවස්ථාවක් තියෙනවා. ඒක ටිකක් පොඩ්ඩක් තව සුද්ධ කළ දැනගන්න ඔක්කොමලා දන්නවා මම දන්නවා නමුත් ඒක ටිකක් විස්තර වශයෙන් දැනගත්තොත් අපි ආස්වාස ප්‍රස්වාසයේ කියලා ආස්වාසෙදි ගන්නවා. උත්ම ඇතුල් වෙන වාරේ පිට වෙන වාරදී දකින්නේ වර්තමාන රූපේ පමණයි. වර්තමාන රූපේ කියලා කියන හොඳට ගොරෝසු වෙච්ච, ඝන බහල වෙච්ච ආස්වාසයට එනකොට ඔන්න අපිට ආස්වාසය වැටෙනවා. ඊට පස්සේ යම් ප්‍රමාණයක නොදැනෙන හරහතනක් හරහා ගිහිලා ඔන්න ප්‍රස්වාසයේ ගොරෝසු වෙලා ඝන බහල වෙනකොට ප්‍රස්වාසය වැටෙනවා. එතකොට මේ ඕලා දකින බැල්මට ගොරෝසු බවට ප්‍රකට භාවයටපත් වෙන ආස්වාසය ඒක වර්තමාන රූප වශයෙන් දැක ගන්න කියනකොන ගොරෝසු ඝන බහල වෙච්ච ආස්වාසය. ගුණෝසු ගර බහ ඝන බහල වෙච්ච ප්‍රස්වාසය. මේක දැක්කට පස්සේ මේක ඇති කියලා හිතන්නේ නැතුව මේක කොහෙන්ද ආවේ? එහෙම නැත්නම් මේ ආස්වාසය පටන් ගන්න තැන මොකද්ද කියලා බලන එක අතීත අතීත ස්වරූපේ අනාගත ස්වරූපේ කියලා කියනවා. ආනාපා ඒ කියන්නේ අපේ සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියනවා ආස්වාසය මතුවෙන්නත් ඉස්සරලා සතිය පිහිටුවලා ආශ්වාසයේ මතුවෙනත් ඉස්සලා අප්‍රමාදී වෙලා කොහේ ඉඳලාද මෙයා මේ මතුවෙන්නේ කියලා බලන එකට කියනවා අප්‍රමාදේ නැත්තම් සතිය කියලා. හොඳටම ඝන බහල වෙනකන් ඒක අහුනේ නැත්තම් ඒක පමාවක් වෙනවා. ඒක අසතියක් වෙනවා. එතකොට ඒක පාට අපිට හුස්මක් පේනවා. අපි දන්නේ නැහැ. එතකොට අපිට සැකයක් පහළ මේක ਸਰබලධාරී දෙවියන් වහන්සේ මෙහුවද අ හේතුකව පහළ වුණාද විෂම හේතුකව පහළ වුණාද මගේ පාණයෙන් පහළ වුණාද මගේ පාහණයෙන් තොරව පහළ වුණාද සචේතනිකව පහළනවද අචේතනිකව පහළනවද සසංකාරිද අසංකාරික මොකක්ක් කරන්න බෑ. ඒකට අපිට සැකයක් ඉතුරු අන්නේ නිසක භාවය ලබා ගැනීම සඳහා මේ ඉස්සලාම ආස්වාස් ප්‍රසආතක හිර කරලා අල්ලාගෙන හද නැවතනට දකින්න පුළුවන් තරමට මූණට මූණ දාලා ඉස්සලාම යෝගාවචරය විසින් කළ යුතු එහෙම නැත්නම් මෙහෙවිය යුතු භාවනාවේ මෙහෙවීම තමයි මේ ආස්වාසේ ඇති වෙන්නකොටම එළඹ සිටි සියෙන් ඇතෙන් බැලුවොත් අර වෙනදා දකින්න ගොරෝසු එකට ඉස්සල්ලා ලාමක සුකුම අවස්ථාව දැකගෙන එතන ඉඳලා පෙරලියක් ඇති වෙලා ගොරෝසු ඝන බහල ආස්වාසයට එනවා. ඊට ප්‍රස්වාසයටත් හොඳට එළඹිලා බලන්න හිටියොත් අර වගේම ප්‍රස්වාසයේ හැඩ ගැහෙන හැටි පෙරහැර හැඩ ගැහෙන හැටි දැක ගන්න පුළුවන්. මේක කළ යුත්තක්. මෙන්න මේකටයි ධම්මටිති ඥානය කියලා කියන්නේ. යමක් ඇති වෙනකොට ඒකේ හේතුව හොයනවා. කොහෙන්ද එන්නේ කියලා බලනවා. මට කලිමුත් කිව්වා වගේ එහෙම නැතුව ආපු එක දිගේ ප්‍රතික්‍රියා කරන එක බලු දර්ශනය එන්නේ කොහෙන්ද කියලා බැලලා කටයුතු කරන එක සිංහ දර්ශනය කියලායි සරුවචාන්සේ පෙළලා තියෙන්නේ. බල්ලෙකුට ගලක් ගහපුවම බල්ලා ගල පරිපස්සේ යනවා කෝටුවෙන් ගහවන කෝටුවෙන් දමලා ගහන ඒක හපලා කනවා. ඒකට ගොරවනවා. සිංහයම නෙවෙයි කොහෙන්ද ආවේ කියලා බලනවා. මේ ගල ආවේ කොහෙන්ද? මොකද ඌට බයක් නැහැ. මුළු කැලේ ඉන්න එකම බය නැති සතා සිංහයයි කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. මොකද ඌ ඉක්මනට කාටවත් බෑ. නිසා ඌට ප්‍රශ්නයක් නැහැ. මේ ගල වැදිලා තුවාල වෙයිද මොකක්වත් නැහැ. නමුත් ඌ දන්නවා මට අනත් මගේ අන්ට අහන්න නැති කෙනෙක් මේක ඇතුලේ හිටියොත් ඉතින් එයාගේ විනිශ්චය මමයි කරන්න ඕන. ඒ නිසා ගලේ එන තැන බලනවා. ඒක තමයි සිංහාවලෝකනය. කියන්නේ ඒ නිසා සිංහාවලෝකනය කියලා කියන්නේ ආස්වාසේ එන්නත් කලින් මත්තර පහළ වෙන ආස්වාසේ දැක ගන්නසුලුව බලාගෙන හිටියොත් ඒක ලාවට පටන් ගන්නවා අපි වෙනදා දකින ওই ඝන බහල තත්ත්වයටපත් වෙයි කියලා දැකලා ඒක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් බව සාහිත කිරීම තමයි ධම්මටිච්ච ඥානය කියන්නේ. නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. සම්මා දර්ශනය කියලා කියන්නේ. පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍යත් සහිතව අරමුණ දැකීම. ඉතින් ඒක පිළිබඳව ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා නැති වුණත් සමහර විටක යෝගාවචරය අත්දකින්න භාවනා කර කර ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස ගිලිහිලා යනවා. ගිලිලා ගිලිලා නොසලී බලහින්ටොත් ආයෙසරයක් ආස්වාස් ප්‍රස්වාස මතුවෙනවා පේනවා. මේතින් ආස්වාස් ප්‍රස්වාස දෙකම එකට පේනවා. දැන් මම ඉස්සල විස්තර කරුවේ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ වෙන් කරලා. ඉතින් අන්නේ විදිහේ ආස්වාස් ප්‍රස්වාස නැති වුණාට බය වෙන්නේ නැතුව, චකිත කරන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව නිින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව බලාගෙන හිටියොත් ආයසරයක් ආස්වාස් ප්‍රසවාස දැකීම පෙනීම පිළිබඳව අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ ගෝපාලක උපමාවෙන් ඒ කියන්නේ ගෝයන් කපපු කුඹුරු යායකට හරක් දක්වගෙන ගිය ගොපල්ලෙක් හරක් දිගේලි කරන්නේ උන්ට රැළේ කණ්ඩාරිනවා කණ්ඩාහනකොට හරක් සමහරු ඉපනැල්ල කනවා සමහරු නියරේ ඉනවා සමහරු ලන්දට යනවා. මත්දහන වෙනකොට කුඹුර මැද ඉන්න උන් කැමති නැහැ පිටරත් වෙන ඉන්න. එනිසා උන් ලන්දට දුවනවා. ලන්දර ගිලා ලන්දේ කකා ඇවිදිනවා. ඒ ඇවිදිනකොට ගොපල්ලා කරන්නේ අර කුඹුරේ තියෙන පැල්කොටයකට වෙලා ඌ වටනලාවක් අහගෙන ඉන්නවා මිසක් හරක් කොහෙද කියලා පේන්නේ නැහැ නමුත් එයා දන්නවා ගොම්මනට අවබසා කරේ ඒ හරක් ටික සේරම වතුර බොන තැනට එනවා. ඉතින් එයා කරන්නේ හරක් එන්නේ ඉස්සරලා ගිහිල්ලා කෙවිතකුත් ගන්න වතුරකට ගාව බලائیں۔ වතුරකට ගාවට යනකොට හරක් නෑ. එයා ගාව අපේක්ෂාවක් තියෙනවා දැන් හරක් එනවායි කිය. ඊට පස්සේ එනේන හරක ඒ වතුරකට ගාව නතර කරගෙන ඔක්කොම එකතු වුණාට පස්සේ ගාලට අරගෙන යනවා. අන්න අර අවබසා කරේ හැන්දකොරේ අර වතුරකට ගාව බලාන ඉන්න වගේ ආස්වාසි ඉවරුණාට පස්සේ හිත අනිවිහිත වෙන්න දෙන්නේ නැතුව නින්දර වැටෙන්න දෙන්නේ නැතුව සැක උපදවා ගන්නතු ඊගාට මතුවෙන ප්‍රාශ්වාසය පිළිබඳ අප්‍රමාදී බව ප්‍රමාණති ගතියට පුහුණු කරන එක තමයි ධම්මට්ටි ඥානය කියලා කියන්නේ. ඒ ධම්මට්ටි ඥානයේ ඉඳලා කියන්නේ ලාවට මතුවෙන ආශ්වාසය දැකලා ඒ ආශ්වාසය වෙනදා දකින ගොරෝසු ආශ්වාසයට පත් වෙන මාරුවේ තමයි ඔය පටිච්චසමුප්පාදේ තේරම තියෙන්නේ. පටිච්චසමුපාදේ මහ විශාල ගැඹුරු දර්ශනයක් බුද්ධ ධර්මයේ නමුත් මේ විපස්සනාවේදී ධම්මටිච ඥානයේදී අපි ඒක තමයි මේ මේ අධ්‍යයනය කරන්නේ. මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ මෙය ඉපදීමේ මේ ඇතිවන්නේ මේ නැතිවීමේ මේ නැතිවන්නේ කියලා මේ දෙක අතර සම්බන්ධතාවය. එතන ඊ타ත්ම තුනීවට පහළ වෙන්නා වූ මේ කලල බීජයක් වගේ පහළ වෙන්නා වූ ආස්වාසේ අන්තිමට දඩ දන පුරුෂයෙක් වාටපත් වෙනසේ ගොරෝසු ආස්වාසයක් වාටපත් වෙනවා. ඒත් ප්‍රස්වාසයත් ඒ වගේ අප්‍රමාදීව බැලුවොත් ඊටාම නොදැනෙන තැනකින් පටන් අරගෙන ප්‍රස්වාසයක් වාටපත් මේකට කියනවා අනාගත ක්‍රමයට ආස්වාස ප්‍රස්වාසය බලනවා කියලා. සරුවචනසෝයේ මජ්ජේ සූත්‍රයේ පැහැදිලි සාහිත්‍යයක් දෙනවා යම් කිසි කෙනෙකුට ඒ වගේ ඕනම සංසිද්ධික ජාතකයේ දැක ගන්න පුළුවන්. හට ගැනීම දැක ගන්න පුළුවන්. තිතිය දැක ගන්න පුළුවන්. ප්‍රත්‍යත් සහිතව දැක ගන්න පුළුවන් නම් ඒ දකින දෙකට ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ලාමක හුස්ම සහ ගොරෝසු හුස්ම දෙකට කියන අන්ත දෙක කියලා. මේ අන්ත දෙක දැක්කනම් ඒ අනිවාර්යයෙන්ම අන්ත දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව දකිනවා මධ්‍යම ප්‍රතිපදාවමයි මේ ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච දේ අන්තිමට නිරෝධයටපත් වෙන එක නැති වෙන එක. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ නැහැ කියේ. හට ගන්න හැටි දකින්න හිත මෙහෙව්වනම් එහෙම නැත්නම් අනාගත ස්වභාවය දකින්න හිත මෙහෙව්වනම් අනාගතෙත් දැකලා වර්තමානයේ දැකලා ප්‍රසවාසයේ ඒකේ අන්තිමට අතීත ස්වරූපය දකින්න තිබිලා ගෙවි යන හැටි. ප්‍රසවාසයේ තිබිලා ගෙවි යන හැටි. ඒ වගේම තමයි අපි හිතුවොත් ආස්වාද ප්‍රසවාස භාවනා කරිනකොට වේලාවක හුස්ම රැල්ල තුනී වේගන යනවා. එතකොට ඔන්න අපිට එක්ක නින්දට වැටෙනවා. එක්කෝ සැක උපදිනවා. එක්කෝ හයියෙන් හුස්ම ගන්න හදනවා. එක්කෝ ඇස් දෙක අරිනවා. <clears throat> අසරණ පාළු තනි ගති දැනෙන. කොහොම හරි කමන්නේ යෝගාවචරයා වෙනත් අරමුණක් අභිරමණය කරන්න නැතුව හිටියොත් අපිටම ආයෙසරයක් ආනපනී ලාවට මතුණයි කියලා. අර ගොපල්ලා වතුරකට ගාව ඉන්න දැන් ඔන්න හරක් ටික ආවා. ඔක බලාන හිටියොත් ආයෙත් ඔක ආයෙ නැතිලා නැවත නැවතත් මේක මතු වෙයි. මම මේක දිහා බලන්න ඕනේ කියන තිතියේ එනත ආරම්භයේ නතර වෙන්න තරම් යෝගාවචරයේ ඉවසීමේ ශක්තිය පුරුදු කළොත් එයා ඒ සිද්ධිය ඇතිවලා ඒක නැති වෙන හැටි දැකීම එයාට හම්බෙන අතිරේක ලාභයක්. වෙන විදිහකට කියනවා නම් අන්ත දෙක දැක්කා නම් මධ්‍යම ප්‍රතිපදාව දකිනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ පුරුදු කරපු කෙනාට ඊගාදාසේ අදිෂ්ඨානයක් ගන්න පුළුවන් හුස්මේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දාන්න. පිට ඇතුළේන හුස්ම පිටේන හුස්මේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දාන්න. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සබ්බ කාය පරිසංවේදී අසසි සාමීති සික්කති සබ්බ කාය පරිසංවේදී පස්සසි සාමීති සික්කති කියලායි සරුවචන්සේ පෙන්නලා තියෙන්නේ. මේ ටික දැක්කට පස්සේ මේ විදියට දිග හුස්ම කෙටි හුස්ම වටලා කෙටි එකේ මුලැමැදාග දකින්න තරමට මූණට මූණ දාලා බලාගෙන හිටියොත් පස්සම්බනය සිද්ධ වෙනවා. සංසිනීම සිද්ධ වෙනවා. ඒ ඒ රූප ධර්මයන් පිළිබඳව අභිරමණයෙන් ඇති වෙන එකක් නෙවෙයි ඇති වෙන සියල්ලම නැති වෙලා යනවා. ඒක නිසා හුස්මක් ඇවිල්ලා ගියයි කියලා කලබලයකටපත් වෙන්නේ. නැත්නම් වැඩ ඉවරයි කියලා නින්දට වැටෙන්න දෙන්නෙත් නැහැ. සැක උපදවන්නෙත් නැහැ. ආයෙත් එකක් එනවා ඒකත් යනවා. ඊගාව එකක් එනවා ඒකත් යනවා. අන්නේ විදිහට මුලැමැදාග අතීතනගත පච්චුප්පන්න භාවය බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයම් දැනට සුකුමයි කියන දේත් මත්තර ගුරුසු බවටපත් වෙනවා. කියන්නේ දැන් නෑ කියලා කිව්වට ඒකෙත් හුස්මක් තියෙනවා, තියෙන්න පුළුවන් කියනවා. ඒ නිසා ඒ වෙලාවට බලන්න කියන්නේ හුස්ම තිබිලා හැංගුණා විතරයි. නැති වුණා නෙවෙයි කියලා. එතකොට ඇතිවීම නැතිවීම දෙක ආය ඇති වෙලා නැති වෙනවා ආය ඇති වෙනවා නැති වෙනවා මේ වගේ කවමදාකවත් දෙයක් එක සැරේ නැති වෙලා යන්නේත් නැහැ එක සැරේ මතුවෙන්නේත් නැහැ. අපි සාමාන්‍යයෙන් දන්නවා උණක් කරගත්තට පස්සේ ඒ දොස්තර කෙනෙක් ගාවට ගියාට පස්සේ ඒකට බෙහෙත් පන්තියක් දෙනවා. මේ බෙහෙත මේ නින්දර පෙර මෙහෙමයි වාර 3යි දවස් 6ක් ගන්නදී කිය. ඉතින් අපි කරන්නේ මොකද්ද? පළවෙනි සැරේ බෙහෙත් බීපු ගමන් උණ බැසෙන ඉතුරු බෙහෙත් ටික විශ්කොල්ල නිකන් ඉන්නේ. ඊට ඒම කරාට මොකද වෛද්‍යවරයා දන්නවා මේක ඒ පුද්ගලයාගේ ශරීරයට කරන නරක වැඩක්. අපි කිව්වොත් මේ ඇන්ටිබයොටික් සීරීස් එකක් දුන්නයි කියලා. ලෙඩ නතර වෙච්ච ගමන් ඇන්ටිබයොටික්ස් නතර කරයි කියලා කියන්නේ මහා විනාශයක් කරගන්නේ තමන්ගේ ශරීරයේ රුධිර පද්ධතියේ ඒ සීරීස් එකම යන්න ඕනේ. ඒ මොකද ටික දවසක් ගිහිල්ලා පළවෙනි බෙහෙත වදිනකොටම විස බීජ වලින් 80ක් විතර වැටෙනවා. නමුත් ඉතුරු වෙනවා 20ක් ඒක ටිකක් ප්‍රතිබල ශක්තිය ප්‍රතිශක්ති සහිත විසබීජ. ඔක එමෙිට එමෙිට පැවිලා දෙවෙනි සැරේ ගැහුවොත් එන්නේ බලවත් විසබීජයක්. හරි ඉස්සල බෙහෙතුවත් අහන්නේ. නමුත් ඒක මතුවෙන්නේ ඉස්සලම දිගටම බෙහෙත් පන්තිය පාවිච්චි කරොත් ඒක නිෂ්ඨාවක් තියෙනවා. ඒක නිසා කුෂ්කර්මෙත්තු ගන්නවා බෙහෙත් සතෙකුට සතුන්ට බෙහෙත් ගැහුවට එක බෙහෙතකින් හරියන්නේ නැහැ. ඒක ගහලා දවස් තුනකින් ආයෙ ගහන්න ඕන. දවස් තුනකින් ආයෙ ගහන්න ඕන. ඒ විදිහට කරන්නේ මොකද? මේ නිස්සතාවක් දකින්න. ඒ නිසා ඒ ආස්වාසේ ප්‍රස්වාසේ හෝ පොදුවේ හුස්මේ ඇතිවීම නැතිවීම දෙක බලාන බලාන යනකොට යෝගාවචරයා ඇති වෙන එක දක්කනන් නැති වෙන එක ඉබේ පෙන්නනවා. එතකොට මුලමඳාක දකින්නවා. අන්නේ සංසිඳීම කිරීමට පස්සම්බනේ කියලා කියනවා. ආන්නෙම වීගන යනකොට යනකොට යනකොට මේ හුස්මේ අභිරමණය කරන්න දෙයක් ඉස්සලා තිබුණා ඒක නැති වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් ඉස්සලා තිබුණා නම් ආස්වාච මෙහෙම ප්‍රසවාස මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ගැට. පරිච්ඡේද ශක්තිය. එකම දේ නැති බලානිලා තුනී වෙනකොට ඒක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කහ කුඩුමේ සුදුහල් කුඩුමේ කියලා ගෝනි භාග දෙක දැම්මොත් ඕනෙම කෙනෙකුට කියන්න බෑ මේ කහ කුඩු මේවා හාල් කුඩු කියලා. නමුත් කවුරු හරි මේ දෙක එක සම සමව අරගෙන හොඳට කලවම් කරොත් අපිට දැන් මේකට කහකුරු කියන්න බෑ, හාල්කුරු කියන්න බෑ. කලවම් වෙනවා. පිනිපිනි කෙරුවොත් නම් අදහන් ඉඳ තියෙනවා මේ තමයි දෙකේ එකතුවක් කියලා. නමුත් නොපිනිපෙන්ලා දුන්නොත් කාටවත් හිතා ගන්න බෑ. නැත්තම් රතු වල ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා ඕන කරන පොට්ටේකට උනත් කියකේ ඔය තියෙන වතුර මේ තියෙන හාල් කියලා. නමුත් හොඳට පැහැලා පැහැලා පැහැලා කැඳ වුණාට පස්සේ ඒකේ මේ වතුරේ මේ හාල් කියලා පෙන්වන්න බෑ කැඳ වෙනවා හැඳි ගෑවෙනවායි කියලා කියනවා. හැඳි ගෑවුනට පස්සේ අර පෙන්නපු ද්‍රව්‍ය දෙකේ සංකලනයක් කියලා හිතා ගන්න අමාරුයි. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාස දෙක හොඳට මුල් වැඳක බලාන යනකොට ඔයවා එකිනෙක එකිනෙක ඔක්කොම කලවම් වෙන්න පටන් අරගත්තට පස්සේ හිත මේ දෙක අතර වෙනස නැති වෙච්චාම හිත කියන්නේ ආස්වාද ප්‍රසවාස නැතුණයි කියන. අර කම්මැලිය පේන කියන කතාව තමයි තියෙන්නේ. නමුත් නැති වුණා නෙවෙයි හැංගුණයි කියලා බැලුවොත් ආයමත් වෙලා ආය නැති වෙනවා ආයමත් වෙනවා නැති වෙනවා වෙන්න වෙන්න වෙන්න ඒක පිළිබඳව ආස්වාද ප්‍රසවාසයේ පිළිබඳව දුරස්ත වීමක් තමයි වෙන්නේ දුරස්ත වෙන කියන්නේ බණුදකින් කියලා පැත්තකට වෙන එක නෙවෙයි ඒක පිළිබඳව තියෙන මේ ආලේ ප්‍රේමේ ඒකේ තියෙන රසාස්වාදේ අඩු වෙන්න පටන් ගන්නවා මේ අඩුවීම දන්නේ නැති වුණොත් මම අර කලින් කිව්වා වගේ නීරස ගති කම්මැලි ගති ඒකාකාරී ගතිපත වෙලා යෝගාවචරය රෑ හඳ පානේ යන්නේ භාවනා මධ්‍යස්ථාන. කියලාවත් නෙවෙයි. පැදුරටත් නොකිය යන වෙලාවලුත් තියෙනවා. ඊට අමතරව තවත් වංචනික ස්වරූපයක් තියෙනවා. මේ මේ එපා වහයට හොදි බෙදන්නා වගේ ආනාපාන කරනකොට පිටින් එන සද්ද හරීම නීරසයි. සද්ද රුසන්නට වෙනවා. පුංචි හිතවිල්ලක් ආවත් ඒ හිතවිල්ලට හිත දුවන ගතිය වැඩි වෙනවා. පුංචි වේදනාවක් ආවත් ඒකේ තියෙන රුප්පණ ගතිය වැඩි වෙනවා. කුප්පණ ගතිය වැඩි වෙනවා. ඉතින් යෝගාවචර කරන භාවනා කරගෙන කරන යනකොට නැති වේදනා දැනෙන්න පටන් ගන්නවා, නැති ශබ්ද දැනෙන්න පටන් ගන්නවා, නැති හිතවිලි එන්න පටන් ගන්නවායි කිය. ඇත්තට වෙන්නේ මොකක්ද? අර මූල කර්මස්ථානේ එපා වෙනකොට අනික් දේවල් වල තියෙන විචිත්‍ර භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් දෙකම දැක ගන්න පුළුවන්. ඉතින් ඒතර විශේෂ මෙහෙවලද සුවිශේෂී අප්‍රමාදයක් එතන අවශ්‍ය වෙනවා. අරමුණ නීරස වෙන්න වෙන්න අනිත් ඒ වගේ තියෙන නීරස ගතිය නෙමෙයි කුප්පණ ගතිය වැඩි ඒක නිසා මේක දැනගෙන යෑම නිබ්බිදාන පස්සනාවක් වෙනවා. නිබ්බිදාව අනුව බලන කෙනෙකුට නම් ආ මෙතෙන්ට යනකොට වෙනද නැති බාධා එන්න පුළුවන් බාධා කියන එකෙන් අදහස් කරන්නේ අර ප්‍රධාන මූල කර්මස්ථානය පිළිබඳව එපා වීම. මේක හුදුට නැත්නම් පරියන්ක ගැන කතා කරන ආනාපානට වැඩිය හොඳට අත්දකින්න පුළුවන් සක්මනේ යනකොට මැද හරිය සක්මන් කරනකොට අපිට මේ දකුණය මේ වමය මේ දකුණේ මේ වමය කියලා දැක් ගන්න පුළුවන්. ඔකේ කාකාරීව ගිහිල්ලා හැරෙන තැනේදී අපි දන්න හුඟක් වෙලාට හිත කැමති රූප බලන්න. ශබ්ද දිගේ හිත විසිරී යනවා වැඩි. හුලං වදිනවා ඒ වෙන විකාර වෙනවා වැඩි. මොකද හේතුව ඒ වෙනකොටට වම දකුණේ ඒකාකාර වෙලා. නීරස වෙලා. ඉතින් නීරස වුණාට පස්සේ ඊගාට තියෙන දේට දුවනවා. ඉතින් ඒකකොට පේන තියෙන්නේ දිග සක්මනක් තියෙන ලෝකේ වටේම යන්න පුළුවන් එකක් නතර වෙන්නේ නැතුව ෂෝක් එකට භාවනා කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ මොකද අර හැරෙන තැනේදී ගිනිච්ච සතියත් කරනවා සමාධියත් කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ උපක්‍රමයක් කරන්නේ සතිය ටිකක් වැඩෙන්න ඇරලා අරමුණේ නීරස වීමත් අහල පහල තියෙන දේවල් වල තියෙන විචිත්‍රභාවය වැඩි වීමත් මේ දෙක භාවනාවේ දියුණුවක් කියලා පෙන්නනවා. හින්දුරන්ගේ ප්‍රනීත භාවයක් කියලා පෙන්වනවා. මේකට ලෑස්ති වෙලා යනවයි කියන එකට කියනවා ආර්ය ශ්‍රාවකෙක් නැත්නම් සුතව ආර්ය ශාවකෝ කිය. මේක දන්නේ නැතුව ගියොත් භාවනාවේදී ධක්මනීදී එහෙම හරියට දොස් කියනවා මේ හැරෙනකොට හිත කැඩෙනවා. ඒ හිත කැඩෙන එකටත් අපි කවදාකවත් ඇතුළත හේතු දකින්නේ නැහැ. බුදුහාමුදුර බලන්න හදන මේ ඇතුළත හේතුව පෙන්වනවා. අපි දකින්නේ ඒ වෙලාවේ කවුරු හරි සද්දයක් කරා. එහෙම නැත්නම් රුහුරු ලිප්පිය අඹුවා. එහෙම නැත්නම් මොකක් හරි උණයි කියලා බාහිරේ හොයනවා. නමුත් මේ අභ්‍යන්තර රස වෙනසක් ඇති වෙන්නේ. අන්නේ රස වෙනස නිසා අරමුණු මානු කරමින් තමයි අපි මෙතෙක්කල් සංසාරේ ආවේ. ඒ නිසා සරුවචනanse පෙන්නනවා මේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කිරීම නිසායි කියලා. පුළුවන් නම් එකම ඉරියව්වේ හිටියොත් දේක විපරිණාමය විපරිණාමය නිසා වෙන දුක දැක ගන්න පුළුවන්. ඉතින් ඒකට සෑහෙන ඉවසීමේ ශක්තියක්. සෑහෙන උපේක්ෂාවක් ඕනේ. මේක සිද්ධ වෙන්න தත්වෙට භාවනා ගෙනියලා ඒකට නිබ්බිදාන පස්සනාවෙන් බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේක පේනවනේ භාවනා කරලා විතරක් හරියන්නේ නැහැ කිය. මේක අහලා තියෙන්න ඕනේ, සාකච්ඡා කරලා තියෙන මේ බොරු වලේ වැටෙන්න ඕනේ දහස්වර වැටලා ඉවර වෙලා <clears throat> දැනගන්න ඕනේ මේක හරහා මේ විනිවිද දැකලා මේක ඇතුලේ තියෙන ධර්මෝජාව ලබා ගන්න හැටි. ඒක නිසා වෙනෙමම භාවනා ක්‍රමයක් තියෙනවා මේ නිබ්බිදානුපස්සනාව කියලා. නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ එකම අරමුණක් දිගේ බොහෝ වෙලා යනකොට ඒක නිර්වේදයකටපත් වෙනවා. හිරි වැටීමකටපත් වෙනවා. පාවියමකටපත් වෙනවා. නීරසකමටපත් වෙනවා. ඒක මගේ දෝෂයක්වත් කවුරුත් කරන බාධාවක්වත් සතිය කැඩීමක්වත් සමාධිය කැඩීමක්වත් නෙවෙයි හරියට දන්න යෝගාවචරයට නම් භාවනාවේ දියුණුවක ලක්ෂණය. අන්න ඒ වෙලාවේදී මේක මේ බුදුහාමුදුරෝ සල්සුම් කරපු පරිේශණයේ කොටසක් මේ. ඒක නිසා ඒ වෙලාවේදී කලබල වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැහැ කියලා කියන විනිශ්චයකටපත් වෙන්නේ නැතුව. මේක නැවත නැවතත් වෙන තරමට ඉවසිල්ලේ උපේක්ෂාවේ දිගට කරගෙන කරගෙන යන ගමන් කරන්න කරන්න කරන මූල කර්මස්ථානයේ සැඟවි ගන්න බවත් විවිධ අරමුණු වල තියෙන විචිත්‍රත්වය වැඩි වෙන බවත් මේක දැනගෙන ගියොත් හිතේ තියෙන ඇස්බැඳුම මායාව පේනවා. ඔය ගසට මැජික් පෙන්වන මිනිස්සු ඇස්බැඳුම් කරන්නේ ස්ටේජ් එක මැජික් පෙන්වන මිනිස්සු වගේ නෙවෙයි. ස්ටේජ් එකේ මිනිස්සුන්ට පිටිපස්සෙන් බලන කවුරක්වත් නැහැ. ගහයට පෙන්වන එකනට හතර වටින්ම බලනවා. ඒ මිනිස්සයා කරන්නේ රතේ බෙරයක් තියාගෙන ඉන්නවා. හයියෙන් කරකවන තාමත් විචිත්‍ර කරන මිනිස්සු ඒ පැත්ත බලනකොට මේ අතින් ඇස්බැඳුම කරනවා. ඒ නිසා අරමුණ නීරස වෙනකොටම දැනගන්න ඕන මැජික් කාර්යය දැන් බෙරේ හොල්ලන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මොකක් හරි මායාවක් වෙනවා මෙතන. ලිකෝ අරමුණ නොදිනී යනවා. එහෙම නැත්නම් සද්දයක් වේදනාවක් කිචිලා ප්‍රකට වෙලා එනවා. මේ වෙලාවේදී හිත කලකොල කරගන්න නැතුව ඉන්න සැකනෝපදව ඉන්න නින්දට නොට ඉන්න කවදාක පළවෙනි අවස්ථාවේ නම් ගොඩ එන්න බෑ. දහස්වර කාලා දහස්වර වරද්දාගෙන මෙතන තමයි මේ අස්බැඳුම සිද්ධ වෙන්නේ මම මෙතනදී පරණ සතිය මදි දෙගුණයක් සතිය අවශ්‍යයි. එහෙම නැත්නම් සතිය සුපතිච්ඡිත වෙන්න ඕනේ මෙතන මනා එලඹ සිටි 100ක් තියෙන්න ඕනේ ශ්‍රද්ධාව මේ සමාධියමුත් පසු මේ තල්ලුව ලැබෙන්න ඕනේ ඒ වගේම නිබ්බිදානුපස්සනාව කියන එක මේ වෙන මායාව මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි මේකෙන් තමයි අපි භවනෙත්‍ය පවත්තන්නේ. මේ චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයට ගැටේ වටින්නේ මෙතන තමයි. තමන් කැමති උනත් වෙනව නැති උනත් වෙනවා. ඒ නිසා මේ தത്വෙට තමන් 16ක් මිස මේ தത്വෙ තමන්ට පාලනය කළ හැක්කක් නැහැ. නමුත් දාස භාවයේ හරි කමන තමන් ඉන්නේ හිරගේ ප්‍රමාණය දන්නවනම් හිරගෙන යන ආඩම්බර වෙනවා වෙනකොට පැනලා යන්න plan එකක් ගන්න පුළුවන්. බින්ගයක් හරි අරගෙන පැනලා. දැන් අපි කරන්නේ මොකද්ද මේ හිරගේ සායංගගා අපි ඉන්නේ ලොකු උලුගේක කියලා සතුට වෙන්න ගත කරනවා. අපි දන්නේ සරණාගතයෝ කියලා. අපි ඉන්නේ මේ හිරගේ ඇතුලේ ඉන්නේ කියන එක දන්නේ අපි මේ හිරගේ ආඩම්බර කරගෙන ජීවත් වීමක් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා නිබ්බිදානුපස්සනාවේදී ධම්මට්ටිති ඥානේ තල්ලුකන ඉස්සරහට. එහෙම නැත්නම් ඒකට සූදානම් වෙලා යනවා. ඒ සූදානම් වීම සඳහා මේ අප්‍රමාදේ කියන වචනේ සත්‍යයට තියෙන අර්ථකථනකුත් තියෙනවා. සිද්ධිය වෙනකොට පමා වෙන්න එපා. සිද්ධිය වෙනකොටම එළඹ සිටීමෙන් බලන්න දෙක මේ දේ දකින්න බැරි වෙන්න ගොඩාක් දේවල් මායя අටවනවා. නින්දට වටනවා, සැක උපදවනවා, හයියෙන් හුස්ම ගන්න හිතෙනවා, නැගිට යන්න හිතෙනවා, නැවත නැවත කරන්න ඉඩ දෙන්නේ හිත නීරස කරනවා. මේ ඔක්කොම මායяගේ තියෙන විවිධාකාර බලමුළු. බුදුරජාණන් වහන්සේ එමීට පිටිපස්සේ ඉඳලා ටිප් එක දීලා පැත්ත කරලා බලائیں۔ උන්වහන්සේ දැක්ක මේ සිද්ධිය Taman තුලින් දැකලා භාවනා කරන කෙනාට කියනවා මෙතෙන්දී ඒ නිබ්බිදානුපස්සනාවෙන් නැවත නැවත මේ මතුවෙන මොන මායාවක් වේවා. අතීත ආකාරයේ වර්තමාන ආකාරයේ අනාගත ආකාරයේ වේවා. ඒව නැත්නම් මේ වෙලාවේදී ආස්වාස් ප්‍රසවාස වෙනකොට මුළු කය පුරාම විවිධ sannivedanayන පටන් ගන්නවා. නලියනවා, කහනවා, සත්තු දුවනවා, වතුර වැක්කිරනවා, පැද්දෙනවා, නැලවෙනවා ඔක්කොම. ඒක ආධ්‍යාත්මික වේවා ආධ්‍යාත්මික කියලා කියන්නේ මෙතෙන්දී ඒකටත් අර්ථකථනයක් දෙන සමාලාට සාමාන්‍ය අපි හුස්ම නාසයට කොටු කරගත්තයි කියලා හිතමු ආස්වාද ප්‍රසවාසයේ නාසයට කරගත්ත අපි එතන විතරයි අධ්‍යාත්මයේ විදිහට ගහකන්නේ ඊතුරු ශරීරයත් ඒ වෙලාවට බාහිර කරගෙනයි අපි අරක මූල කර්මත්තානේ කරන්නේ ආන්නේ වෙලාවේ හුස්ම ආනාපානේ නාසිකාග්‍රේ පමණක් පවත්වන්න බැරි වෙන අනිවාර්යයෙන්ම ශරීරේ පුරායන වේදනා ගොජ දාන්න පටන් ගන්නවා එතකොට ශරීරයේ පිට තියෙන දේවල් පවා අපි දකින්නේ බාහිර දේවල් විදිහට. ඒකත් අරමුණ ඇතුළෙම නෙවෙයි. ඒ දෙකින් එකටවත් මම කියා ගන්න යන්නත් එපා, මගේ කියා ගන්න යන්නත් එපා, මගේ ආත්මේ කියා ගන්නත් එපා. ඒ වෙලාවේ දන්නවා මේ වෙලාවේ මම හිත පැවැත්widetilde නාසිකාග්‍රේ තන නැති බව දන්නවා. ඒ වෙනුවට දැන් දකුණු පායේ ඔන්න එක පැත්තක තඩිසි වෙලා, එක පැත්තක රත් වෙලා, එක පැත්තක කූඹි දුවනවා, নানা ආකාර දේවල් තියෙනවා. ඒක මම කියා ගන්නත් එපා, මගේ කියා ගන්නත් එපා, මගේ ආත්මේ කියන්නත් එපා. පුළුවන් නම් ආයෙත් ආනාපානට යන්න. ඒක මම කියන්නත් එපා, මගේ කියා ගන්නත් එපා, මගේ ආත්මය කියා ගන්නත් එපා. අධ්‍යාත්මක වේවා, බාහිර වේවා. සමහර වෙලාවට හුස්ම හොඳට වැටෙනවා බම්බයක් විතර ඉස්සරහින් සිද්ධ වෙනවා වගේ. ඉතින් එතකොට යෝගාචරය ඇස් දෙක අරලා බලන් හිතනවා මේක මේ මායාවක්ද පිස්සු වැඩිගෙන එනවද මොකද වෙන්නේ කියලා. ඒකවත් අභියෝග කරන්නත් එපයි කියනවා. මේ සංඥාවල් අතර පටලවිල්ලක් දිග ඇරෙන වෙලාව. ඒ වගේම සමහරට ගන්න ආස්වාසේ ආස්වාදයක් තරමටම ප්‍රිය වෙනවා. හුස්ම ඇතුලේ සියලු ශක්තියින් තියෙන සියලු සන්තුප්ති ගති, සියලු සම්පත්‍ති කර ගති තියෙනවා. ඉතින් ඒකට හුස්මක් පහස ගන්නකොට මල් මාලයකට මල් ලැබුණා වගේ හොඳට තේන හරීම ප්‍රණීතයි. ඒක නිසා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුකෝච විහාරෝච හරියට කීකරු කරගත්තේ ආනාපාන සති සමාධිය සාන්තයි ප්‍රණීතයි. අසේචන කෝච පිටින් මොනවත් ගන්න දෙයක් නෑ. උප්පත්තියම ලැබිච්ච දේ අපි මෙතකල් බැලුවේ නෑ. දැන් බැලුවා. දැන් ඒකේ හිත පිහිටියා. ඒ තුල මුලැමැදාක දැක්කන සාන්තයි ප්‍රණීතයි සන්තයි ප්‍රණීතයි අසේචන කෝච සුකෝච විහාසුක විහරණයක් දෙනවා. සමහරලාට ආනාපානෙ පේනවා. ඒක නිකන් ඇඟ පුරා කඩි කඩි දුවනවා වගේ පෙනුනට කිසිම ප්‍රියක් කිසිම මනාපයක් කිසිම හොඳක් නැහැ කල්පනා වෙනවා අපි මේ භාවනා ශාලාවට ඇවිල්ලා හුස්ම දිහා බලා ඉන්නවා අපේ යාළුවෝ කීයක් හරි ඕවර් ටයිම් කරලා හම්බ කර ගන්නවා අන්තිමට ගෙදර යනකොට දිනුණු තුට්ටු දෙකක් ඉවරයි පේනවා තමයි මොන මගුලටද මේක කියලා හුස්ම ගැනත් හිතන වෙලාවක් එනවා එතකොටත් ආනාපානෙ තමයි හැබැයි කිසිම ප්‍රියමනාප ගතියක් නැහැ දකින්නේ නොදකින් කියලා තමයි එහෙමත් එකක් තියෙනවා හරි දත් කියපු විදිහට මම අර විශ්වවිද්‍යාල ඉස්කෝලේ ඉන්න කාලේ ආම්බෙන්ගගේ පොට්ටෙට වගේ ඉස්කෝලේ තියාගත්ත පළවෙනි ඇඩ්වාන්ස් එක කරාට පස්සේ අපේ පන්ති අනිත් කට්ටියට යන්නේ කිව්වා. ඒ කියන්නේ ඊගාසරේ පාස් වෙයි කියන සැකයට මාව නතර කරගත්තා. ඉතින් මගේ යාළුවෝ ටික ඔක්කොම ගැටමේ පන්සලට එනවා. ඒ පන්සල් යන්නේ පින් කරන්න නෙවෙයි වෙන වෙන අවශ්‍යතාවල් ඉස්ස කරගන්න පොයේ දවසේ අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ගියාම එදාට අර ඉස්කෝලෙන් අස්විච්චි ලාළුවා හම්බෙන්නේ මගේ අර හොඳ කීකරු මල්ලි කෙනෙක් වගේ යාළුවෙක් හිටියා. එදා හම්බෙච්චාම මම මොකද කරන්න කියලා. මේ දවස්වල මම ආස්වාද ප්‍රසවාස කරනවා කිව්වා. මුන්නවක්වත් කරන්නේ නැහැ කියන්නේ නැතුව ජොබ් එකකුත් නැහැ, ගෙදර ඉඳ කරන්නේකුත් නැහැ. මචං මම මේ දවස්වල ආස්වාද ප්‍රසවාස කරනවා කියන්නේ. ඒ කියන්නේ බංකොලොත්. බින්දුවටම බහැලා. අන්න මේ වගේ භාවනා විචිනවා ආස්වාද ප්‍රසවාසයේ පේනවා. ගණ්ඩ වටිනාකමක් එන්නේ නැති වෙලාවක්. සමහර වෙලාවට ගොරෝසුවට පේන සමහරට සියුම පේනවා. සමහරට සමීප වෙන සමහරට ඈත. ඉතින් හැම තැනකදීම මේ වෙස්මාරු කරනකොට විපරිණාමයට යනකොට රූපාන්තරණ යනකොට යෝගාවචරය හරීම සැලකිලිමත් කෝකද භාවනාවේ දියුණුව කෝකද භාවනාවේ පසුබෑම කියලා. සරුවචන කියනවා සේරම සමතත්වයෙන් බලන්නේ. මේ එකක්වත් මම කියන්න එපා මේ එකක්වත් මගේ කියා ගන්නත් එපා එකක්වත් මගේ ආත්මය කියන්නත් එපා බෑ එකක් තියෙනවා මේකේ හිතවිල්ලක් වෙන්න දෙන්න එපා ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන අත්දකින්න දෙයක් නම් හුස්මේ නම් හැම දෙයකටම සමාන වටිනාකමක් තියෙනවා. අනේ එදාට තමයි මේ යෝගාවචරයට මේ ධම්ම ටීචි හොඳට ප්‍රත්‍යත් සහිතව ආස්වාද ප්‍රසවාසය දැක ගන්න පුළුවන්. ඒ එකක් ආස්වාද ප්‍රසවාස කියන එක අරමුණක් අන්නේ විදිහට දකින්න පුළුවන් නම් ඒක අනිකුත් අරමුණු વિશે අතීත අනාගත වශයෙන් අනිකුත් රූප නාම වශයෙන් තමන් පිට වශයෙන් බෙදා හදා බැලීම තමයි සම්මසන ඥානදිදී වෙන්නේ. පච්චපරිකා ඥාණයෙන් පස්සේ සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මම මේ හොඳට බලාගෙනකොට ආනාපානෙ මෙහෙමනම් මම වෙන වැඩක් කරනකොට ආනාපානෙ මේ ආකාර තියෙනවද නැද්ද? එහෙම නැත්නම් මට ඊයේත් මෙහෙමද හෙටත් මෙහෙම වෙයිද? මං ඉස්සරහා භාවනා කරන එක නාගෙත් එහෙමද? ආස්වාද ප්‍රසවාස වගේම පිම්බීම හැකිලිමත් මෙහෙමද කියලා ඔය ඒ සම්මසන ඥාණයෙන් යනකන් තමයි කමටහන වැඩගත් වෙන්නේ. පිම්බීමෙන් හැකිලීමෙන් ගියත් ආනාපානෙන් ගියත් සක්මණෙන් ගියත් එදිනදා වැඩවලින් ගියත් සම්මස්සන ඥාන වලට ගියාට පස්සේ සියල්ලම හුදු ධාතු පමණයි. එතකන් තමයි මේ ආනාපාන සති භාවනාව මේක පිම්බීම හැකිලීම භාවනාව මේක අරමුණු වල වෙනස්කම් තියෙන ගුරුකුල වල වෙනස්කම් තියෙන භාවනා ක්‍රම වල වෙනස්කම් තියෙන සියල්ලම ඔය සම්මස්සන ඥාන දක්වා පමණයි. සම්මස්සන ඥාණයෙන් එහාට ඒ අතර කිසි වෙනසක් ඇතුළත වේවා පිටත වේවා අප්‍රිය වේවා අප්‍රිය වේවා සියල්ල දිහා හොඳට බලනවා නම් අපි අපේ භාව ඉක්මවනවා. අර මුල් කාලේදී අර මතක් කරා වගේ ඒ සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා ස්ත්‍රියාවක් ඇතුලෙන් ඉත්‍ති නිමිත්තං ඉත්‍ති ලක්කණං ඉත්‍ති කුත්තං ඉත්‍ති කප්පං ඉත්‍ති අලංකාරං ඉත්‍ති ස්තරං කියලා ඇතුළතින් ස්ත්‍රී ලක්ෂණ පෙන්වනවා. ඒවට ප්‍රිය ක්‍රම මනාප කරනවා අනේ මයි ළඟ තියෙන මේ ස්ත්‍රී ගති කියලා. බාහිරින් පුරුෂයෙක් අපේක්ෂා කරනවා පුරුෂ ලක්කනම් පුරුෂ කුත්තම් පුරුෂ කප්පම් පුරුෂ ඉස්සරම් පුරුෂ අලංකාරම් බලාපොරොත්තු වෙන මේ දෙක තියෙන තාක්කල් සරුවත්සංශ කියනවා සංයෝගේ වළක්වන්න බෑ කියලා. මේකට කියන්නේ සංයෝග විසංයෝග පරියාය සූත්‍රය කියලා. ඒ වගේම යම් තැනකදී ස්ත්‍රී පුරුෂයෙක් වෙනවා ඒ පුරුෂයා ඇතුළතින් ඒ පුරුෂ ලක්ෂණයට පුරුෂ අලංකාරයට පුරුෂ ඉස්සරියට පුරුෂ කප්පයට කරන වැඩවලට පුරුෂ ආකල්ප වලට පුදුමාකාර ප්‍රියක් කරන හැබැයි බාහිරෙන් ඉෂ්ටීන්ගේ ලක්ෂණ බලාපොරොත්තු. එයාගෙමුත් බේරුමක් නැහැ කියලා. නමුත් යම් දවසක දැනගත්තොත් මේ පුරුෂයයි කියන සතා ඇතුලෙන් පුරුෂ ලක්ෂණ මනාප වෙනවා බාහිරයට ස්ත්‍රී ලක්ෂණ බලාපොරොත්තු. ස්ත්‍රියාව කියන සතා ඇතුලෙන් ස්ත්‍රී ලක්ෂණ බලාපොරොත්තු වෙනවා පිටින් බලාපොරොත්තු වෙනවා ඉදෙනට ගැලවුමක් නැ මේක අවබෝධ කරපු දවසේ ස්ත්‍රියාව ස්ත්‍රී ලක්ෂණ ඉක්මවනවායි කියනවා පුරුෂයා පුරුෂ ලක්ෂණ ඉක්මවනවායි කියනවා. ඔය ඔක්කොම තියෙන භාවනාවේදී ස්ත්‍රී පුරුෂ ගති, පැවිදි උපවිදි ගති, බෞද්ධ අබෞද්ධ ගති, හරි නරක ගති, ඇතුළ පිටත ගති, ප්‍රිය අප්‍රිය සේරම එන්නේ සම්මසන ඥාන දක්වා පමණයි. සම්මසන ඥානෙන් යහට හැඳි ගෑවිලා යනවා තීරම. කහ කුරුයි මේ සුදු ආල් කුඩුයි කලවම් වෙලා යනවා. එතකොට ඔක්කොම එක කලවමට සලාඩ් එකට එනකොට තමයි ඔය පාවීමේ. ඒකට මම දෙන්නේ නිදර්ශනය තමයි අකමැති වුණාට හොඳ වටින කෑම මේසෙදි කියලා හොඳ જાති. සුවඳවත්, වර්ණවත්, රසවත්, ඕජාව සහිත බීම කෑම සියල්ලම සහිත කාලව කනකම් හොඳයි වමනේ කරාට පස්සේ වමනේ ගොඩේ අර තේරම තියෙනවා. ඒක එපා වෙනවා. ඇතුළට දාගන්න ගන්නම් රාජභෝජනයක් ඕන කෙනෙකුට කාපන් කීතයි. ඒකම යම් හේතුවක් නිසා වමනේ කරුවට පස්සේ අර සියල්ලම තියෙන එපා වෙන්නේ. අන්නේ වගේ තමයි මේ සියල්ලම එකට වෙලා ඒ වගේ කලාප සම්මන්ත්‍රණයට යනකොට පොද්දුවේ සිදුවෙන්නේ නිබ්බින්දන් නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුක්තති විමුක්තං විමුක්තමිති ඥානං කියලා ඒක ඒකත් එක්ක තියෙන ප්‍රේමේ නැති වෙන එක නමුත් අපිට පේන්නේ අප්පිරිය වීමක් කියලා. ඒකයි අපිට උගන්ලා තියෙන පොත. ඉතින් අපි කරන්නේ නොවිය යුත්තක් ඒක අසුබ දෙයක්. ඇයි මොකටද වමනේ බැලියම කැමමේසෙ විතරක් බැලුවා නම් ඇති කියලා. ඊට පස්සේ වමනේ අයින් කරන්නයි කැමමේසෙ විතරයි බලන්නයි හදන. සර්වඥාන්සේ මේකදී එමීට අඳ ගන්න කියලා කෑර වමනේ කොට පෙන්නනවා. ඕක තමයි ඕක කොච්චර සෙල්ලම් කරුවත් ඕකේ තමයි තියෙන්නේ. ඔකොතනින් ගියා හරි ඕක දිරවලා පස්සෙන් එහෙම ගියා නම් හරිම අමාරුවකටපත් වෙනවා. ඒත් අරකම තමයි. මේ පරිණාමය වුණාට පස්සේ ඒ ස්වරූපය පොඩ්ඩක් මේකේ තියෙන එකලස ගොනුව පොඩ්ඩක් කලවම් වෙච්ච ගමන් හරියට හොඳ ලස්සනට ඇඳපු දියසාරං චිත්‍රයකට ස්ප්‍රේ එකක් කරන් වතුර ටිකක් විද්දාට පස්සේ ඔක්කොම බොඳ වෙලා යනවා. එන්න මේකට තමයි විරංජන වෙනවා කියන්නේ. ඉතින් අපි කැමැතිනේ අපි ප්‍රිය කරන දේ අන්නේ විදිහට ඇද ඇදක පළු දෙලා යනවා දකින්න. ඉතින් ඒ නිසා භාවනාදී අනිවාර්යයෙන් මේක පෙන්නනවා. ඒකට නිබ්බිදාන බසනාවෙන් බැලුවේ නැත්නම් අපිට පේන්නේ භාවනාදී එපාකම පහළ වුණා, කම්මැලිකම පහළ වුණා, නීරසකම පහළ වුණා කියලා. එකයි කරන්න තියෙන්නේ භාවනා කරනකොට ওই මූලික ධම්මට්ටිච ඥාණයට ගියාට පස්සේ එහෙම දෙයක් අපේක්ෂාවෙන්. එහෙම දෙයක් අනුව බලන අනුපස්සනාවට ගියොත් එතනින් තමයි අපි තල්ලුවක් දෙන්නේ. ඒ ධම්මට්ටිච ඥාණය බලවත් විපස්සනාවට දාගන්න ඊට පස්සේ පේන්නේ හොඳ නරක හරි වැරදි ඒ වර්ග ભેද තේරුම් බේරුම් නැති වෙනවා මේවා ශීඝ්‍ර චලනයකට ලක් වෙන්න පටන් ගන්නවා ශීඝ්‍ර කම්පන වේගවලට චලන වලටපත් වෙන්න පටන් අර ගන්නවා ඒක කියන්නේ සාමාන්‍ය භාවනා පොතේ ඒ ධම්මටිච ඥාන සම්මස්සන ඥාන ළඟට යానකම් එක එකක තියෙන පෞද්ගලික ලක්ෂණ අච්ඡත්ත ලක්ෂණ පච්ඡත්ත ලක්ෂණ සලක්ෂණ දිහා හිත මෙහෙව්වට එක තැනකින් එහාට ගියාට පස්සේ ඔක්කොගම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි අයිසෙක් නිව්ටන් ගෙදලා ඔය අයින්ස්ටයින් දක්වා ෆිසික්ස් වල උනේ. ඔය අයිසෙක් නිව්ටන් විද්‍යාව උගන්වන කාලේ ඔය හැම මූලද්‍රව්‍යයක්ම අරගෙන මේක හයිඩ්‍රජන් මේක හීලියම් මේක අනම්මනම් කියලා ආවර්තාවගුවක් හදාගෙන කොටු කරලා කටපාඩම් කරන්න දෙනවා අපට. තාමත් ඒ බොරුව උගන්වනවා හැබැයි ඉස්කෝලේ. නමුත් දැන් දන්නවා මේ හැම එකම ඊට කුඩා කොටස් වලට කැඩුවට පස්සේ ඒව අතර තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන සිව්වගේ එව්වගේ නෑ ಜಾති ભેදයක්. ඒ ප්‍රෝටෝනයක් ඒ ඉලෙක්ට්‍රෝනයක් දන්නේ මම ඉන්නේ හයිඩ්‍රජන් වලද මම වලද හීලියම් වලද කියලා එයා දන්නේ නැහැ. ඒ වගේ තියෙන සමානකමක්. ඒක නිසා මේ අණු පරමාණු වශයෙන් බලනකොට අපිට වර්ග කරන්න පුළුවන්. මේක මෙහෙමයි මේ ඒක කැඩුවට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල එහෙම වර්ග ભેදයක් කරන්න බෑ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කඩන ගියාට පස්සේ ඒක හුදු වේග ශක්ති බාටපත් වෙනවා. ශක්තිය අඩු ගානේ ආකාරයක්වත් නැහැ. සටහනක්වත් නැහැ. ගුරුත්වයට අහු වෙන්නෙත් නැහැ. ඒක වැඩ කරන්නේ අර අණු පරමාණු වගේ අපි කියන මේ සරුවචනාස්කේක පාවිච්චි කරනට කියලා කියන්නේ නිබ්බන රූප කියලා. නිබ්බන රූප නෙවෙයි අනිබ්බන රූප බවටපත් වෙනවා. අනිබ්බන රූපය කියලා කියන්නේ නිබ්බන රූපේ හේවණල්ලක් වගේ ඒක කොටු කරන්න බෑ. જાතියකට කොටු කරන්න බෑ. ඒක ද්‍රවයකද පවතින්නේ, ඝණයකද පවතින්නේ, වායුවකද පවතින්නේ නෑ. ඊටාම කුඩා කොටස් වලට බලනකොට ওই ගුරුත්වාකර්ෂණ නීමේ අල්ලන්න බෑ. ඊට වඩා ඉංගාම සියුම් දේවල් වලට යනවා. ඒ කිය අර විද්‍යාවේ දියුණුවත් එක්කම උනේ සයිසෙක් නිව්ටන් කියනකොට අපි දැනගත්තේ අන්තිම එක අණුව පරමාණු විතරයි. ඊට පස්සේ ඒක ඇතුළේ තව දෙල්ලම් කැලි ටිකක් තියෙන බව දැනගත්තට පස්සේ කඩා ගන්න බැරුව හිටියේ දැන් කඩාගෙන ගියාට පස්සේ පෙනුණා එතෙන්ට ගියාට පස්සේ පරණ භෞතික විද්‍යාව දැන් මේකට අල්ලන්නේ මේකට ඊට වැඩි තාම සියුම් කොටස් වලට ගියාම පුදුමාකාර වේගයකින් වැඩ කරනවා. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ ඕනම වස්තුවක තියෙන ලක්ෂණ දෙකයි වේගය සහ ස්කන්ධය දෙක විතරයි. මේ දෙක ගැන කතා කරනකොට ක්වොන්ටම් ෆිසික්ස් වල අනිවාර්යම ලක්ෂණ තියෙනවා වේගය බලන්න ගිය මිනිහට කවදාකවත් ඒ වස්තුවේ ස්කන්ධය බර බලන්න බෑ. බරට බලන මිනිහට කවදාකවත් වේගය බලන්න බෑ. අපි හදාගත්තොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් එහෙම නැත්නම් ඒ සූක්ෂම යන්ත්‍රයක් ඒ අංශුවේ වේගය බලන්න යනවා නම් ඒ අංශුවේ බර බලා ගන්න කොහොමඩක්වත් බෑ. ඒ දෙකේ එකවර කරන්න බෑ. බර බලන්න යන මනසට වේගය බලන්න බෑ. ඒ තරම්ම වේගෙන් මේක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ වේගයක් අපි කියන ශක්තිය කියලා කියන්නේ. ඒ ශක්තියක් ද්‍රව්‍යයක් බවට පත් වෙන්න අත්‍යවශ්‍යම විඥානය අවශ්‍යයි කියලා දැන් දක්ලා තියෙනවා. විඥානේ නැත්තම් ද්‍රව්‍යයක් ශක්තියක් වඩපත් මේ වස්තුවක් වඩපත් වෙන්නේ නැහැ. ਸਰවඥාන්සේ මේක කියන්නේ කොහොමද? මේ රූප ධර්ම ගැන කතා කරනකොට වෙලාවක් කියනවා මේ රූප ධර්ම මානේ නිප්පන රූප පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් දක්වනවා අනිප්පන්න කොටස් රාශියක් තියෙනවා ඒවට මේ මේ රූපවලම හෙවණැලි සමහරට ඒක අවකාශ ධාතුවෙන් පෙන්නනවා ඒක සම්පූර්ණ වෙන්න නම් පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතුවක් කියලා එක්කෝ පෙනෙනවා. විඥාන කියන්නේ පැහැදිලිවම රූප කොටාසයක්. නමුත් ඒක ධාතුවක් වශයෙන් පෙනෙන මොකද මේ රූප කියන එක කවදාකවත් විඥාණයෙන් තොරව පවතින්න බෑ. අපි ජීවිතේනේ අපි දැක්කත් නැතත් අපි සම්බන්ධ වුණා නැතත් රූප ලෝකයක් තියෙනවා කියන්නේ. නමුත් ਸਰවචනanse හොඳටම දැක්කා අපේ හිත නැත්තම් අපේ චේතනාවක් විඥානයක් විශේෂම විඥානයේ ගැටුමක් ඇති නොවුනොත් එimhe ලෝකේ කිසිම එහෙම දේවල් තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අර උදේ ප්‍රශ්නක ඇහුවා ඒ පොඩි දරුවෙක්ගේ හිත ප්‍රබහසරද කියලා. ඉතින් පොඩි දරුවගෙන් තමයි අහන්න ඕනේ. අපිට බෑ ඒක අත්දකින්න. අත්දකින්න බැරි දේ ගැන අපිට ස්ථිර ප්‍රකාශයක් කරන්න බෑ. නමුත් මට පුදුම හිතුණා ඒ ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරනකොට ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනකොට මේ වේග ඒ කිසිම කෙනෙකුට අයිති නැහැ. ස්ත්‍රීට පුරුෂ වශයෙන් බැරි ඒ වේගයක් ද්‍රව්‍යයක් බාටපත් වෙන රූපයක්, ගන්ධයක්, රසයක් බාටපත් වෙන විඥානයේ අත්‍යවශ්‍යයි. විඥානේ නැතුව වේගයක් බාටපත් එතකොට මේ නාම රූප දෙක එකට හිටින්න නැතුව කරන්න බෑ. ඉතින් උන් ওই තැනට යනකොට නිරීක්ෂකයා සහ නිරීක්ෂණය අතර බලන්නා සහ බලන දේ අතර පුදුමාකාර වැටකඩලු කඩලා යamak සිද්ධ වෙනවා. සීමා මරියාදවල් බිඳී යමක් සිද්ධ වෙනවා. ආස්වාසයේදී ආ බලා හිටියා මේක මුළු කය පුරාම පැතිරෙන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අත්දැක ගන්න පුළුවන් වෙනවා බාහිරේ පවතින වාතය මේ ඇතුළට આવට පස්සේ නාසින් ඇතුළට ගියාම අජ්ජත් වෙනවා. පිට කරාට පස්සේ බහිද්දා වෙනවා. මේ විදිහට අපි අරගෙන යන දේවල් අපි දාගන්න ලේබල් ටිකක් මිස ඇතුළේට යන වාතය දන්නේ මේ මගේ වහම් පුඩුවෙන්ද නාස් පුඩුවෙන්ද කිය දකුණු නාස් පුඩුවෙන්ද කිය මේක ප්‍රාණයක් සඳහාවද මේක ඔක්සිජන් ගෙනාවද ඒක ඒ වාතයට කිසිම හැඟීමක් නැහැ. පිට වුණාට පස්සේ ආ දන්නෙත් නැහැ තිබුණට උණුසුම් වුණා කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණායි කියලා. නමුත් මේවට අපි ඒවට විඳීම් වගේක් දාගෙන සංඥා වගේක් දාගෙන අර රූපයාගේ විකාරේ ඇති ආකාරයෙන් නොදක්නා නිසා අපි ඒවා පිළිබඳ සප්‍රීතික තෘෂ්ණාවක් ඇති කරගන්නවා. නමුත් රූප පිළිබඳව වර්ග ભેදයකින් තොරව සියල්ල දකින්න ගියාට පස්සේ දකින්න බෑ කියලා සරුවත්යන්සේ කියනවා නිබ්බිදානුපස්සනාවෙන් තොරව. ඇද්දලා විසිකොල්ල දානවා කම්මැලි කරනවා එපා කරනවා. ඉතින් ඒ නිසා කල්යන මිත්‍රාසු තියෙන්න ඕනේ. පූර්ව ආදර්ශය තියෙන්න ඕනේ. තරයක් දෙසරක් මේක එපා වෙලා ලෑස්ති වෙලා මනසක යන්න ඕනේ යම් ප්‍රමාණයක සූතමේ ඥානයක් අවශ්‍යයි. ඒ වගේ මේ වෙන දේ කවුරුත් එක්ක සාකච්ඡා කරලා Tamanට වැඩි භාවනා කරපු එක සාකච්ඡා කරලා අනිත් දවසට ඊට වැඩිය සූදානමින් යන්න ඕනේ යන්න ගියොත් අවුරුදු 2600 ට ඉස්සලා බුදුහාමුදුරුවෝ අත්දකපු හැටි දැන් මේ භාවනා මධ්‍යස්ථානයේ අත්දකින්න හැටි අතර කිසිම වෙනසක් නැහැ. ඒක අත්දකින්න ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද පැවිදි වෙලාද නැද්ද මේ ඊයේ භාවනා කළා අදාත් දකින්නවද නැත්නම් ගිය කල්ප භාවනා කළා අදාත් දකින්නවද කියන එකේ අපි ඔය හිතන කාලය සහ දේශය පිළිබඳ සංඥාව මේකට කිසිසේත්ම බලපාන්නේ නැහැ. කොයි වෙලාවක හරි කරුණු කාරණා එකලස් වුණා නම් හේතුඵල ධර්ම එකලස් වුණා නම් ඵල ධර්ම ලැබෙනවා. හේතු ධර්ම එකලස් වෙලා නැත්නම් අපි කොච්චර මහන්සිවත් ඵල ධර්ම ලැබෙන්නේ නැහැ. නමුත් ඵල ධර්ම නොලැබෙන්න අභව්‍ය බත්තරපත් වෙන්නේත් නැහැ. නිසා නැවත නැවතත් මේ නිබ්බිදාව පහළ වෙනකොට කරන්න නම් අර උදේ අර ධර්ම සාකච්ඡාදී කතා කරා වගේ ගුරුවරයාගේ පැත්තට සෑහෙන වගකීමක් තියෙනවා. මොකද ඒ විදිහට යෝගාවචර අසරණ වෙලා ඉන්නේ. එපා වෙලා ඉන්නේ, නීරස වෙලා ඉන්නේ, කම්මැලි වෙලා ඉන්නේ භාවනා හරි. මන හරි ගියාට හිත නිතරම කියන්නේ සතිය නැති වෙලා සමාධිය නැති වෙලා එපා වෙලා පරියන්කේ ඉන්නත් බෑ නිින්ද යන්නෙත් නෑ කැමැත් එපා වෙලා ඒ තත්තරපත් වෙනවා. ඒක හරියට අර කුලකාන්තාවක් ගැප් ගත්තාම දොළ දුක කියලා එකක් එනවනේ. දොළ දුක ආපම සාමාන්‍ය කෑම කන්න බෑ. එතකොට ඇඹුල් ටිකක් කන්න හිතෙනවා. ඉතින් එතකොට ඒක දන්නේ බබෙක් හම්බෙච්ච අම්ම කෙනෙක් තමයි. ඉතින් ඒගොල්ලෝ ඒකට සුදුසු දේවල් දීලා සකස් කරනවා. ඉතින් අර වෙන කෙනෙක්ගේ උසුලට විහිසුලට ලක් කරන්න ඉතින් සබාවනා ලෝකෙත් මේ නිබ්බිදා පහල කර ගැනීම යෝගාවචරයේ වල්කීම වුණාට ඒකට අවශ්‍ය කරන ඇඩුම කැඩුම ටික දැනුම සූදානම් කිරීම තියෙන කාලෙක කියන ලිඛිතව හෝ අත්දැකීමේ තියෙන කාලෙක අපිට ඉපදෙන්න හම්බුනායි කියලා කියන්නේ ඒක ඉතින් අර ක්ෂණ සම්පත්තියේ අතිරේක ලාභයක් කියලා කියයි. ඉතින් මට ප්‍රකාශ කරන්න හිතනවා මේට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මේ දැනුම යට වෙලයි තිබ්බේ. මේ දැනුම පොතකවත් ධර්ම දේශනාවකවත් කිසිම තැනක තිබුණේ අපි ඉපදිලා තියෙන්නේ හරීම සුවිශේෂී අවස්ථාවක්. ඒක නිසා අපට සිද්ධ වෙනවා මේවා අපි එන කාලේ වෙනකොට අපි භාවනා කරනකොට මේවා අපිට කනට ඇහෙන්න ලැබුණා. එහෙම නැත්නම් අපට පොතකින් හරි කියව ගන්න ලැබුණා. හත්තට සැරේ හරි වැරදිලා හරි කමන්නේ මුලිච්ච වෙන්න පුළුවන් වුණා කියලා කියන්නේ ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. මේ ඇතිකල්ලි මේ වන්නේ කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා අප්‍රතිහතව එහෙම නැත්නම් වෙහෙස නොබල සූදානම් ශරීරයෙන් අප්‍රමාදීව මේක දිහා බලාන හිටියොත් ඉnde ඉnde ඉnde ඉnde ඉnde තමයි සමස්ත රූපෙම නැත්නම් රූපයේ පිරිච්ච ගතිය සම්පatti කරගතිය දකින්න පුළුවන් යම් කිසි කෙනෙක් අතරමඟදී කැඩුනොත් ඉතින් ඒ පුද්ගලයා කරන ප්‍රකාශන අර්ථකතන බොහෝ විට අංශභාගයි ඉතින් ඒක නිසා නිබ්බිදා ඥානය කියන බොහොම පුලුල් විපස්සනාවේ බරපතලම බලවත් විපස්සනාවේ බරපතල අවස්ථාවක් ඒක හරියට අර බඩදරු අම්මා වාගේ මුල් කාලේ වගේ එහෙම නැත්නම් දුහුරයක් අතරගත කෙනෙක් වගේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් අර මේ වගේ භාවනා වැඩමුළු වලදී මේක පහළ වුණොත් බේරෙන තියෙන ඊට වැඩි මොකද පරිසරය තියෙනවා. ඉන්නෙත් ඒ වගේ තැන්වල සාකච්ඡා කරන වෙලාවලුත් තියෙනවා. නමුත් අර තනියම භාවනා කරන වෙලාවක නැත්නම් ගුරුවරයෙක් නැතුව වගේ කරන්න ගියාම මේක ආවොත් සුතමේ ඥානෙ තියෙන කෙනා ගැලවෙනවා. ඒක නිසා පොත්පත් ලියනකොට ඒ භාවනාදී හම්බෙන මේ දුෂ්කරතා එහෙම නැත්නම් උපක්ලේශ පිළිබඳව හොඳ විස්තරයක් තියෙනවා නම් ඒක කියන්න පුළුවන් භාවනා කරපු කෙනෙක් ලියපු පොතක් කියලා. එහෙමද මේ භාවනා කරපම දිබ්බ චක්ක පහළ වෙනවා පරචිත්ත විඥාන ඥානෙ පහළ වෙනවා අනුන්ගේ හිත් දැක ගන්න පුළුවන් මේ নানা ප්‍රකාර හුරතල් කතාක යනවනංගේ පැහැදිලිවම පෙන්නනවා නිකන් තනෙන් කිරි දෙනවා නෙවෙයි නිකන් රබර් සූප්පුවක් දීලා ෂේප් කරන්න හදනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ එහෙ මොකක්වත් නැත්නම් උනාස් කරන මේකට යථාභූත ඥාන දර්ශනය කියලා ඇති හැටිය දැකීම ආලවට්ටමක් කරන්න දෙයක් නැහැ. මෙතන පේන්න තියෙන්නේ අතිරේක මොකක්වත් නැහැ. අනිත්‍යත්වයක්, දුක්ඛත්වයක්, අනාත්මත්වයක්. ඒක වෙන පද දාලා විකුණන්න බෑ. කියන්න තියෙන පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියන එක තමයි. ඉතින් ඒකට අවශ්‍ය ශක්තිය තමයි නැත්නම් ඒකට අවශ්‍ය පසුබිම තමයි අපි අර මුල් මුල් ඥාන හදා ගන්න වෙලාවේදී සීලයක් තියාගෙන සමාධියෙන් නීති වර්ණට යටපත් කරගෙන මේකට ලැහැත් වෙනවා කියලා කියන්නේ ඒක ලොකු පළගස්මක් ලොකු හේතු සම්පාදනයක්. නමුත් ඒක සඳහා ඒ ධම්මටිච්ච ඥානෙ ලැබලා නිවන් ලබනවා කියන වෙනමම වැඩක්. කලීතු රාජකාරී වගේක් තියෙනවා. ඒක හැබැයි අර දාඩිය දාගෙන දත් මිටි කාගෙන කරනවා නෙමෙයි ඥාන සම්ප්‍රයුක්ත වැඩපිළිවෙල. ඒ නිසා මෙතනින් හොඳ භාවනාවේ පෙරලියක් මගේ වචනේ මම කියන්නේ කෙල්ල ලොකු වෙන වෙලාව. වැඩි වියපත් වෙන වෙලාව. මෙතෙක් කල් ඉතින් අර කුමර බඹතර රැක්කා කුමරි බඹතර කුමර කුමරි බඹතර දැන් මින් ඉස්සරහට බඹතර රැක්කොත් ඒකයි බඹතර කියන්නේ මෙතෙක් වෙලා ඉතින් වෙන කරන්න දෙයක් නැහනේ ලිංගික ශක්තිය පහළලා නැහනේ මින් ඉදිරියට පහළ වුණාට පස්සෙත් රැක්කට පස්සේ තමයි භ්‍රමචර්ය වෙන්නේ ඒ නිසා යන්න ඕනේ නම් ඒ වැඩි විපත් වීමකට එහෙම නැත්නම් ධර්මයේ ගැඹුරට එහෙම නැත්නම් විපස්සනාවට ඒ වගේ සෑහෙන අනතුරුදායක தত্ত্ব එහෙම නැත්නම් අනිශ්චිත தত্ত্ব එහෙම නැත්නම් උපක්ලේශ තත්ත්ව වංචනික ධර්ම ෂටගති මායාවී ගති පොද්දු මානව ධර්මයක් වශයෙන් දකින්න මිසක් තමන් වශයෙන් දකින්න නරකයි. අඩු ගාණ කියන්න පුළුවන් මේ රූපේ 11 ආකාර දැක්කා වගේ තමන්ගේ හිතේ ෂටගති මායාවී ගති වංචනික දැක්කත් එව්වා පවා නේතෝ මම නේතෝ හමස්මින් නමේසෝ වත්තාති කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ කරාරිනවා කියන එක නෙවෙයි. දැක්කේ නැත්නම් කවදාකවත් අපිට පශ්චාත්තාපෙන් තොර වෙන්න වෙන්නේ. එනිසා මේ නිබ්බිදා ඥාන හුදුවට අස්පනා අපිට දැකගෙන හිටියොත් ඒ පුද්ගලයා පැහැදිලියම ලෙඩ වෙන වෙලාවකදී සුදුස්සෙක් වෙනවා. මරණාසන්න වෙලාව වෙනකොට සුදුස්සෙක් වෙනවා. වයසට යනකොට සුදුස්සෙක් වෙනවා. එහෙම නැතුව මේ ටික අවබෝධ කරගන්න නැතුව ලෙඩ වුණා වයසට ගියා මරණාසන්න වුණයි කියලා කියන්නේ අනික් සියලු දෙනාටමත් හරි වෙහෙසක්. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා භද්‍ර යවවන වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටියේදී මේ දේ සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විශාල ලාභයක් තියෙනවා. නමුත් හරි අමාරුයි මොකද ඒ කාලේ කාමච්ඡන්දේ වැඩිකම නිසා. විවිධ අරමුණු දිගේ දුවන ගතිය වැඩි. ඒක අනුව තියන්න බෑ. මධ්‍යම යුගයේ කරගත්තොත් ඊට වැඩිය හොඳයි නමුත් දරුවන්ගේ වැඩ. විවාහ ජීවිත. එහෙම නැත්නම් අපි හම්බ කරන යුගයට පස් වෙනවා. වයසට ගියාට පස්සේ මේ භාවනා ශාලාව වගේ ඉතින් තැහෙන පිරිසක් ඉඳී. හිටියාට මොකද ඉතින් වම තියන්න කියනකොට දකුණු කකුල යන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඒ වෙලාව වෙනකොට අර ඉඳුරංගේ තියෙන ඒ ඔදේ නැහැ. ඒක නිසා අහක දාන්න වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඥානෙ තියෙන ඕනකම තියෙන. ඕනකම තිබුණට ඒ ඉඳුරංගේ එකලසකම නැහැ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මට මේ වෙලාවට හම්බ වෙච්ච එකේ අඩු ගන්න මේ ධම්මටිඥානේ සාතික සාතික කරගෙන ඊට පස්සේ කරන්න තියෙන වැඩවලට අපි සුසුසුකම් ලබනවා කියන හැකියාව ඇති කරගන්නවා. මේ ਸਰුවච දේශනාවේ තියෙන එකක් මම මේ කතා කරන්නේ උනන් සඳහන් කරනවා පුළුවන් තරම් කලින් මේකයි දැනගෙන මේ නිබ්බිදා පහල කරගත්තොත් මුළු ජීවිතේ පුරාම ලොකු ඒ පුද්ගලයා ඉන්න තැන සමාජයට පවා හොඳ ලස්සන කම්පන වේගයක් පිට වෙනවා. ජීවිතයට පවා යාගේ ලෙඩ සංසාර රෝග තියෙනවා අපිට ජරා ව්‍යාධි මරණ අනේවර සූදානම් ශරීරයක් තියෙනවා. හැබැයි බැලු බැලුවට පේන තියෙන එක බොහොම අමිහිරි චිත්ත බෙහෙතක් බොනවා වගේ. ඉතින් ඒක නිසා සර්වඥ ශාසන ඉස්ලාම් තියෙන දුක්ඛ සත්‍යයි තියෙන්නේ. ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම සඳහා මේ අපිට පැමිණෙන බාධක හැම එකක්ම දුක්ඛ සත්‍යයේ නියෝජිතයි. ඒ බාධක ධර්ම අයින් කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඉතින් වෙන වැඩක් නෙවෙයි. එන්නේ එන්නේ එන්නේ මේ නිබ්බිදා පහළ වෙන්න පහළ වෙන්න මොන දුකක් කරදරයක් පැමිණුණත් ඒකේ තියෙන ධර්මෝජාව එකෙන් ගත හැකි සාධක ධර්ම බාධක වල තියෙන සාධක ධර්ම උකහා ගැනීමේ ශක්තිය ආවට පස්සේ ඒ බුද්ධියට මායාවටවත් බැරි වෙනවා බාධා කරන්න හැම කරදරයකම යා මේ අනිත්‍යත්වය දකිනවා දුක්ඛත්වය දන්නවා අනාත්මත්වය දකිනවා ඉස්සලා අපි පටන් ගන්නේ ආනාපානෙන් තමයි අනේ ඉතිරි පැතිරි යන අවස්ථාව තමයි මේ නිබ්බිද අවස්ථාව කියලා කියන්නේ. ඒ නිසා මෙතනදී සුසීමට බුදුජානනාංශය ඇති කරනවා අර එනකොට ගෙන ආපු මේ භාවනා ජීවිතයකින් බලාපොරොත්තු වෙන්නේ අභිඥා ඒව වෙනුවට පුළුවන් නම් අතුලට කියලා බලන්නේ කියලා මේක තමයි අභිඥාව. මේක තමයි විශිෂ්ට ඥානෙ. මේවා තමයි ආශ්චර්ය ධර්ම බුදුහාමුදුරුවෝ දකින්නේ. ඒ නිසා අපි ඒ සඳහා ගන්න මොහොතක් පාසා එහෙම නැත්නම් ගත කරන චිත්තක්ෂණයක් පාසා එකම අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවා අපිට. ඒයින් පරිබාහිරව ගත කරන සෑම දෙයක්ම ගඟටින් කැපුවා වගේ තමයි. අනිකුත් දාති සිද්ධ වෙනවා ඇති. මුත් යථාභූත ඥානෙ පැත්තෙන් බලනකොට ක්ෂණේ පන්න ගත්තා වෙනවා. එහෙම නැත්නම් කාලේ නාස්ති කරා වෙනවා. තමා වුණා වෙනවා. ඉතින් අන්න එහෙම නොවි මේ ලැබිලා තියෙන අත්දැකීම් ටික ගොනු කරගෙන ඒක නිබ්බිදානුපස්සනාවට දාගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාටම චනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැය කමාරක පමණ කාලයක් අරන් තිනවා සක්මනට යන්න ඉස්සර වෙලා කාට හරි කියන්න කරන්න දෙයක් එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න යමක් තියෙනවනම් අපි සුළු වේලාවක් ගනිමු ඒ සඳහා කියන්න කරන්න දෙයක් ප්‍රශ්න ප්‍රකාශන චෝදනා තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ නිප්පන්න රූප සහ අනිප්පන්න රූප කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ concrete matter and non concrete matter කියලා. ඒක කියනවනම් රූපේ සහ ඒක හේව නැල්ලවා. අපි රූපේ කියන එක අල්ලලා අතගාලා බලන්න පුළුවන්. හේවනල් එක නියෝජනය කරාට ඒක අල්ලන්න දෙයක් නැහැ. ඒක නිසා ඔය බ්ලාහුතා මුදිතා කම්මංචත ආදී වශයෙන් අභිධර්මයේදී ඒක විස්තරලා පෙන්නනවා. මේ කොහොමද තේරවාදී අඳුරගෙන තිබ්බා. ඒ රූපයේ උපාදා රූප කියලා එකක් තියෙනවා. භූත රූප කියලා එකක් තියෙනවා. උපාදා රූප කියන එක මනින්ද කියන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි උපාදා රූප වලම මේ භූත රූප වලම හේව නැහැ. එව්වත් අපේ ජීවිතේට බලපෑම් කරන නිසා ඔක්කොම එකතු කරලා 28කට දාලා තියෙනවා. නමුත් සූත්‍ර පිටකය ගත්තාම ප්‍රධාන වශයෙන්ම පටවියාපෝ තේජෝ වශයෙන් පෙන්නලා අවකාශ රූපය කියලා එකක් පෙන්වනවා. එතකොට පහකට වැටෙනවා. සම් යම් තැන් වල පෙන්වනවා සරුවත්‍යංශේ කම්මඤ්ඤතාවේ, ලහුතාවේ, මුදුතාවේ කියලා ඒ භාවනා කරන යනකොට ඒව සමහර වෙලාවට පේන්නේ නිකන් මූඩ් එකක් වගේ නිකන් හිතේ ඇති වෙන දෙයක් වගේ. නමුත් ඒක හුඟක් වෙලාට ඒකේ පදනම තියෙන රූප ධර්ම වල තමයි. ඒක ඒක සෑහෙන ලොකු විෂයක්. ඒක තේරෙන්නේ මේ දැන් අද විද්‍යාවේ තියෙන matter dark matter and dark energy කියන්නේ. dark matter dark energy කියන දෙක මුළු ලෝකෙ විස්තර කරනකොට 96%ක්ම විස්තර වෙනවා. matter කියලා අපි ගන්න නිෂ්පන්න රූප නැත්නම් උපාදා රූප තියෙන 104ක් විතරයි. අපි මෙතෙක්කල් භෞතික විද්‍යාව කියලා ඉගෙන ගත්තේ ඔය 104 විතරයි. ඕක දැන් තේරෙනවා ඒක ඉගෙනගෙන ඉවර වෙනකොට විශාල ප්‍රදේශයක් තියෙනවා. යන්ත්‍රයකට අහු වෙන්නේ නැති, මනින්න බැරි, කිරන්න බැරි, නමුත් නෑ කියන්න බැරි කොටසක් තියෙනවා. ඒ වගේ සමානාන්තර ගතියක්, සමාන්තර ගතියක් ඔය තේරවාදයේ රූප ධර්ම විස්තර කරනකොටත් අටුවා යුගයේ එනකොට ඒක ටිකක් විස්තර වෙලා තියෙනවා. සර්වඥ දේශනාවෙත් ඒකේ කෑලි අහුලා ගන්න පුළුවන්. සසති මේ වික්ෂුන් වහන්සේට විභං දාතිභංග සූත්‍රය දේශනා කරනකොට ආකාශ විඥාන කියලා දෙකක් දේශනා මේක තමයි. එතකොට මේ මුළු මුළු චිත්‍රයේම රූප රූපාකාරයෙන් පෙන්වන්න හදනවා. එතකොට විඥානීය නියෝජිතයක් තියෙනෝනේ රූප රූප වෙන්න. ඒක තමයි කජ්ජනීය සූත්‍රයේදී පෙන්වලා දීලා තියෙනවා රූපං රුප්පත් රූපං රූපත්තාය අபிසංකරෝති අபிසංකරති මේක රූපයක් රූපයක් බවට වෙන්න සකස් කිරීමක් කරනවා වේශ ගැන්වීමක් කරනවා අංග සංස්කරණයක් කරනවා ඒක තමයි සංස්කාර වලින් කරන්නේ ලෝකේ තියෙන දේවල් වින්දන විදීම් ශේස්ත්‍ර මේක සැප වින්දනය මේක දුක් වින්දනයක් කියලා ඒවා හදලා ෂේප් කරලා හැඩගස්සන්නේ සංස්කාරවල ඒක නිසා වේදනා වේදනත්ථය සංකරෝති අபிසංකරෝති සංඥා සංඥත්ථය සංකරෝති අபிසංකරෝති අන්නේ විදිහට මේ සංස්කාර කොටසෙත් තියෙනවා මේ දේවල් මේ පුද්ගලයාට ඕන විදිහට සකස් කරලා යාගේ හීනේ හදලා දෙනවා. විඥානයත් ඒ වගේ මායා කරනවා. ඉතින් අපි මේ මට අහුවෙච්ච මේ බොරු ටික නැත්තම් මේ මායා ටික අල්ලන් තමයි තව කෙනෙක් එක රණ්ඩු කරන්නේ. උඹ දන්නේ නැහැ, උඹ දැක්කේ නැහැ, මම දැක්කා, මම දන්නවා, උඹ පහත් මම උසස් කියලා ගන්නෙ මේ ඔත්තුකාරයෝ දීපු කේලම් ටිකක් වගේ. ඇත්ත දැකලා නෙමෙයි. ඉතින් බුදුරජාණන් කියනවා ඒ නිසා ඒ ඔත්තු කේලම් ගණ්ඩ නිරීක්ෂණ නිගමනයකට යන්න එපා. නිගමනයට ගියොත් උඹේ වංචනික ධර්ම පිළිබඳව අව탁සීරුවක් කරනවා. ෂටගති පිළිබඳව අව탁සීරුවක් කරනවා. මායාව ගති වල අව탁සීරුවක් කරන නිසා ඔය අහගෙන හිටියට විනිශ්චය කරන්න බෑ. පුළුවන් තරම් ওই තොරතුරු අප එකතු කරන්න නිසා භාවනා කරනකොට හදිසි වෙන්න එපා භාවනා ජීවිනු නැද නැද්ද කියලා බලන්න. ඒක අපිට විනිශ්චය කරන්න දහස්වර බලන්න ඕන. නමුත් අපිට වෙලා තියෙන්නේ අර කෙටි කාලයක් ඇතුළත උග ප්‍රතිඵල ලබා ගැනීම ආර්ථික විද්‍යාවක් නෙදී. ඉල්ලුම සැපෙම නීතියනේ යන්නේ. ඒ ඉතින් කරන්න දෙයක් නෑ අපි ඉපදිච්ච හැටි. අපි ඉපදිච්ච ඉදත් එදත් තිබිලා තියෙනනේ සුචිමටත් වෙලා තියෙන එකනේ. ඒ නිසා අපි මේ කලබලේ නැතුව ඒකේ බුදු පඬිස්සවාංශ කියන්නේ හේතු සම්පාදනය පිළිබඳ 100%ක් වගේ කියන නමුත් ඵල අපේක්ෂාව තියාගන්න හැබැයි ඒක තුච්චයි නිහිනයි පහ. නමුත් ඵල අපේක්ෂාවක් නැතුව තල්ලුවක් එන්නේ කොහෙන්ද? කොහෙන්ද මේ මේ එළවුමක් එන්නේ? ඒ නිසා ඵල අපේක්ෂාව නීචයි. නමුත් පලාපේක්ෂාව එනකොට දැනගන්න ඕනේ මෙයා තමයි මේ මේ ගැම්මට මේකට ගැම්ම දෙන්නේ. නමුත් මම බුදුන් කෙරේ සද්ධාව කියලා කියන්නේ එතන කුසල ඡන්දය කියලා කියන්නේ අදිමොක්කේ කියලා කියන්නේ වෙන් කළ දැනගන්නවා මේක දිගේ එලවන්න ගියොත් ආර්ථික විද්‍යාවේ මේ භාවනාවේ කිසි වෙනසක් නැහැ. භාවනාවේ තියෙන වෙනස තමයි උප්පරීමේ ලාභ සත්කාර වෙන අපේක්ෂාවක් නැතත් 100 100ක්ම කළ යුත්තේ කරනවා. සද්ධාවෙන් නමුත් ඵල අපේක්ෂාවෙන් තොරව. එතකොට ලෝකයට හිතා ගන්න. ලෝකය නෙමෙයි මායя නිකම්ම කිච්ච වෙලා යන. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මායයට උඹ දැනගනින් බුයි කියන පදේ තියාඹට මම ගිය පාරේ උලඟක්වත් අහුවෙන්නේ නැහැ. පලාපේක්ෂාවෙන් තමයි මායя කොක්ක ගන්න. එහෙම නැත්නම් අපි අහුවෙන්නේ අපි පශ්චාත්තාප වෙන්නේ හරි ගියා වැරදුනා ටෙන්ෂන් එකයි ෆ්‍රස්ට්‍රේෂන් එකයි ඔක්කොම එන්නේ පලාපේක්ෂායි. අපිට පුළුවන් නම් අපේ මුළු ජීවිතයයි අපේ මුළු කයයි අපි බුදුන් ධම්ම වෙනුවෙන් කැප කරනවා. කල යුත්තේ දේව කාර්යයක් වාගේ රාජකාරියක් වාගේ බුද්ධ කෘත්‍ය කරනවා බලාපොරොත්තුවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ හැංගීමක් නැහැ කියන එක නෙවෙයි. බරපතල නෛෂ්ක්‍රම්‍යයක් තියෙනවා. බරපතල මේකට කියන්නේ නෛර්යානිකත්වයක් බලාපොරොත්තු වෙන සාසනය. ඒක එන්නේ ඔය මේ බංග ඥාන බයතුපට්ටා ඥාන පැන්නට පස්සේ තමයි ඒකේ. ඊට මේ පිට කෘත්‍රිමව ගන්න බෑ. නමුත් අපිට හැඟීමක් ඇති කරගන්න වෙනවා. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ගියේ ඔන්න ඔය ගැම්මේ. හැබැයි එතෙන්ට තමන් පත් වෙනකන් ඒක કૃතිමව තමයි අපි ගන්න. ගන්නේ කල්යාණ මිත්‍රෝ දැකලා බුද්ධහදිත්තුමන් කෙරේ සද්ධාවෙන් යනවා. ගිය දවසක ඒක අපි සමාදන් වීමක් එළඹ වාසය කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ බලවත් විපස්සනාදී තමයි. එතකොට බුදුහාමුදුරෝ සජීවී වෙන්න පටන් ගන්නවා. අපිට නැති සද්ධාාවක් අපිට නැති කුසල ඡන්දයක් නැති අදිමොක්කයක් පහල කරා හැබැයි ඉතින් අර එතෙන් එනකන් කට්ටිය සෑහෙන සැකයකින් යුක්තව කරන අතන ගියාට පස්සේ නම් ඒක තමන්ගෙම අත්දැකීමෙන් එන්න පටන් ගත්තට පස්සේ ඔය කාල අතර වෙනස, දේශ අතර වෙනස මොකුත් නැහැ. එසකොට ධර්මයේ සජීවීකම පේන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ අහන පාන සතිය වඩාගෙන යද්දී දැන් කය පිට සැහැල් වෙලා ආස්වාසේ ප්‍රස්වාසයේ අතර ඇත්තරම ඉතරම වෙනසක් දැනෙන්නට නැති වෙන කාලපරතරේ මින් තත්පරයකටවත් මේ ආස්වාසේ ප්‍රස්වාසයේ මේ වෙලාවන් පස්සේ අන්තිමේදී දෙකම එක තත්ත්වයට මොහොත් වෙලා යන විදිහක් ඇති වෙනවා එතකොට මට එතෙන්දි මට හිතුණා මම ඒ වෙලාවෙ හිතුණා මේ මේ අර ගිනි පෙනෙල්ලක් කරකවනවා වගේ ඒ කැටි කැටි යන එක එක දිගටම ගියා ඒකත් ඒ සංසාරි ගැට ගහන එකක් වගේ තමයි කියලා නිකම්මට හිතුණා. ඒක ඔබ වහන්සේගෙන් අහන්නේ එහෙම හිතපු එක નિවැරදිද කියලා. එහෙම හිතෙන් අනින්ට ලක්ෂ වාරයක්. එතකොට වැරද්ද නිවැරද්ද අහුවෙනවා. එකෙන් විනිශ්චය කරන්න යන්න එපා. මේක කරපු ගමන් ඉතින් කාගේ හරි ඔපිනියන් එකට නෙවෙයි වැඩ කරන්න හදන්නේ. ඕක නැවත නැවත වෙන්න දෙන්න. ආයෙත් හිතන්න. ආයෙත් චිත්‍ර බලන දෙවෙනි සැරේත් බලනවා තුන්වෙනි සැරේත් බලනවා දහස්සර බලනකොට මේක මිත්‍යාද මේ යෝනිසෝ මනස්කාරය දායනිසෝ මනස්කාරය සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද කියලා. ඒක නැවත කරන්න පහසුකම් අපි ළඟ තියෙන නිසා අනන්ත වාරයක් බැලීම ආර්ය පරිශ්‍රණය නිසා හදිසි වෙන්න එපා උත්තරේකට. හරි කියලා ගන්නත් එපා වැරදි කියලා ගන්නත් එපා. බුදුන්ස කියන්නේ විනිශ්චයකට ලැබෙන්න එපා ඒක නැවත කරන්න. නැවත කරන්නේ කිසිසේත්ම ලාභය සත්කාරය සඳහා නෙවෙයි අනික ප්‍රත්‍යක්ෂණේ කතා කරන්නේ. හිතපු දෙයක්ුත් නෙවෙයි අහ කියන්නේ. නිසා නැවත නැවතත් කර බැලීමට සම්පූර්ණ ලයිසන් එක දීලා දෙනවා බුදුහාම. ඕක නෙවෙයි ඊගාව සැරේ හිත හඳන වෙන විදියකට. ඒකටත් දෙන්න. ඊගාව සැරේ තව විදියකට දානවා. මේක තමයි මේ දැකපු දේ මම මෙහෙම හිතුවයි කියන්නේ මේක මගේ මේක මගේ ආත්මේ මේක මම කරගන්න හදනවා. හරි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අපිට තියෙන ඊගාව දාසේ විනිශ්චයකටපත් වෙන්නේ හිතේ කෂට ගතියට බලනවා එහෙම. කමන්නේ. ආයෙත් දෙනවා. මෙහෙම දීගෙන දීගෙන යනකොට තමයි ඒකම මට්ටම් වෙන්න ඕනේ ඒකෙම මට්ටම් වෙන්නේ. එතකොට හිතා ගන්න මොන තරම් ඇතුලෙන් එන ඒ පළවෙනි පන්තියේ අත්දැකීම අත්තරදි තුලින් එන අත්දැකීම මොනම විදියකටත් මායයට මොකහරව කඩන්න බෑ වෙන කෙනකින් අහලා මේක සාක්ෂ්‍ය මේ මේ යෝජනා විස්තර කරගත්තා නම් ඒ මනුස්සයා ගැන තියෙන විශ්වාසය නැතුනට කැඩෙනවා. මේක එහෙම නෙවෙයි. ඇතුළෙන්ම එන්න දෙන. ওই ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ආරක්ෂාවක් තියෙනවා. ওই ශේෂ්ත්‍රය ඇතුලේ සත්‍ය ආරක්ෂාව තියෙන නිසා ආර්ය පරිශ්‍රණය යන්න ඕන. දිගට කරන්න. සද්ධාවෙන් කරන්න මේක අනිවාර්යයෙන්ම නිෂ්ඨාවකට යනවායි කිය. මේ එන්නේ අනිෂ්ඨිර භාවයට යන්නේ නැහැ. මොකද ඔය වෙනකොට සතිය පිහිටලා තියෙන්නේ. මොන මේකම දේ තමයි මොන විදිහකවත් පශ්චාත්තාවයක් චා මම වැරද්ද කෙරුවනේ කියන ඒ ඒ ඒ මේ මේ ඉහෙන්ද තියන්න එපා. එහෙම නැත්නම් ඒ විස බීජ දාන්න එපා. මම මේ කරන්නේ හිතාන ගියේ නෑ නේ. මේ වෙලාවේ මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියලා සචේතනික නෑ. අසංස්කාරකව සිද්ධ වුනේ එහෙම යන්න දෙන එකයි තියෙන්නේ. අමීන් වහන්සේ මේ මෙය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ඒක මෙනෙහි කිරීමක් ඒ වෙලාවෙම කරනවද? දැන් වේදනාවක්ම කියනවාම මෙනෙහි කර මෙනෙහි කරන එක නෙමෙයි ප්‍රශ්නේ නගන්න තියෙන්නේ මෙහෙමයි. ඒ වේදනාව පිළිබඳ තැවීමක් මේක හරි වැරදි වේවා නොවේවා වුණා නම් ඒ කියන්නේ මේක මම කියලා අරගෙන ඉවරයි ඒ වෙනකොට. මගේ කියලා අරගෙන මේ වේදනාව වේදනාව වශයෙන් තියෙනවා නම් තව විනිශ්චයකට අවිල්ලා නැහැ බොහොම හොඳයි ඕන තරම් ඉඳ තියෙනවා. වේදනාවක් තියෙන එක සැපද දන්නෙත් නැහැ දුකද දන්නෙත් නැහැ විඳින බව හොඳටම දන්නවා. යන්නයි. එහෙමනම් ඒ කියන්නේ තාම මේක මම කියාගන්න නැහැ මගේ කියාගන්න නැහැ මගේ ආත්මේ කරගන්න නැහැ. එහෙනම් අපිට ප්‍රශ්නයක් එන්නේ. මම මගේ ආත්මේ කියපු ගමන් ඒ විනිශ්චය සාධාරණීකරන්න වෙනවා. ඉතින් මම ඒකට දෙන්නේ අර සරල උපමාවක්. සරල උපමාවක් කියන පුංචි කතාවක් අර පුංචි කාලේ පොතක ලියලා තිබුණා මම යාළුවෝ දිනේ කැලේ මැදි යනවා. කැලේ මැදි යනකොට පාර පටු නිසා දෙන්න යන්නේ එකනා පිටිපස්සේ එකනා. එතකොට ඉස්සරහින් ඉන්න මිනිස්සයා අත්පොර අත්පිල දැකලා විජහට මල්ලේ දාගන්නවා. ඉතින් යාළුවා ගිහිල්ලා අහනවා පිටිපස්සේ මොකද්ද කියලා. උඹට වැඩක් නැහැ නේ. ඒක මම දැක්කේ ඒක මගේ කියන. ඉතින් දැන් දෙන්න ටිකක් ඊට පස්සේ නෝරොක්. කොහොම යනකොට ටික වේලාවක් යනකොට පිටිපස්සෙන් ගිය දූවගෙන ඇවිල්ලා අහනවා යකෝ කවුද ගත්තේ මගේ පොරව මම මේ පොඩකට මුත්තා කරන්න යහට ගියා මෙන්න මේක උස්සලා කවුද ගත්තේ කියලා. ඊට පස්සේ යන මනුස්සයා කියන මම නෙවෙයි. උසි ඉස්සරහට ගිනවත් තෝද ගත්තේ කියලා. අර මම නෑ අපි දෙන්න බාහිර යනකොට මේක දැක්කා ඊට පිටිපස්සේ කියන අපි නෑ උඹ. දැන් මට කිව්වනේ දැන් උඹ ගත්තේ කියලා උඹ ගන්න. අනේ අර මිට හොඳටම ගහලා පොරවත් අර යන. පිටිපස්සේ මම කිව්වෙත් නෑ මගේ කියාගත්තේ. අර එපයි කිව්වනේ. අය ඒ මනුස්සයාට ගුටි නෑ. ඒ නිසා ඔය යන අහුලගත්ත මොන දෙයකට හරි අයිතිවාසිකම් කිව්වොත් අයිතිකාරය ඇවිල්ලා තලනවා හොඳටම තලනවා. මාර්යා කියනවා ඇහත් මගේ නම්, රූපත් මගේ නම්, චක්කු විඥානයත් මගේ නම්. උඹ කොහෙ ගිහිල්ලා බේරෙන්නද කියලා. කනත් මගේ නම්, සද්දත් මගේ නම්, සෝත විඥානයත් මගේ නම් කොහෙ ගිහිල්ලා බේරෙන්නද කියලා බුදුරජාණන් කියන්නේ මොකද්ද? යමෙක් කියනවා නම් මාර්යා ඇහ මගේ කියලා. යමෙක් කියනවා නම් රූපේ මගේ කියලා. යමෙක් කියන විඥානමයි කියලා මම නෙවෙයි. මම එහෙම කියන්නේ උඹ යම් කිසි කෙනෙක් කියනවනම් මේක මගේ ඇහැ කන රූපේ විඥාන කියලා ඌට ගිහිල්ලා ඔය බණ කියාපන්. ඌට ගිහිල්ලා කොක්ක ගහපන්. ඔබ දැනගනි මං යන පාරේ හොරගක්වත් ඔබට අල්ලන්න බෑ කියලා. එනිසා අපි දැකපු දෙයක්වත් පිළිගන්නේ නැහැ දැක්කයි කියලා. නොදැක්කා වගේ පොට්ටෙක් වගේ ඉන්නවා. කාටවත් අපිට විරුද්ධ වෙන්න බෑ. අර හාමුදුර කෙනෙක් ඉස්සරහාම සීට් එකේ ඉඳගත්තාම ඉස්සරහ සීට් එකේ වාඩි කරන්නේ ඩ්‍රයිවර් දාව තියෙන සීට් එකේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒ වෙලාවේ මහමුදුර ඇත් දෙක වහගත්තා. පොලිස් කාර්යාලය සටහන් කරනකොට ගලු මාත්‍ය මම ඇත් දෙක වහගෙන හිටියේ. නඩු දාත හැක. දෙක්කේ නෑ. දැක්ක කොහොම කරුවත් ආමුදුරන්ට පොලිසියට යන්න වෙනවනේ. සාක්කියට උසාවිය. එන්න මම මේ ඇත් දෙක ඇක්සිඩන්ට් වෙනකොටම ඇත් දෙක වහගත්තා අයියෝ. ඇත් දෙක වහගෙනම කතා කරලු පොලිස් කාර්යාලය. පොලිස් කාර්යාලය කියලා දන්නෙත් නෑ. ඒක ඉවරයි. නැහැ නෑ මේ පොලිස් කාර්ය මේ ඩ්‍රයිවර් හරි පාරේ බැඳ මිනිහා වැරදි නැත්නම් පාරේ බැඳ මිනිහා හරි ඩ්‍රයිවර් වැරදි කියලා අපි පක්ෂයක් ගත්තා නම් අපි අනිවාර්යයෙන් මේකෙදි පැනලා උත්තර දෙනවනේ. අර කොල්ලෝ කියන ඒ දවස්වල අපි ඉස්කෝල යන කාලේ මේ සත්කන්‍යායකට අර ප්ලේන් එක වැටුනේ. හැප්පුනේ. ඉතින් හම්පෙච්චානේ සමහර මිනිස්සු දැකලත් තියෙනවා ඇත්තට. ඉතින් පොලිසියෙන් ඇවිල්ලා මේ කට උත්තර ගන්නවා. ඉතින් කට උත්තර ගන්නකොට හෙන්න ගාන පොලිමේලු කට්ටිය වත්තරේට නම දාගන්නවා. ඉතින් අර ඉස්රාමීන් මාසෙන් ඇවවලු මේ තමුසි දැක්කද කියලා. කොහොමද? ඔව් මාත් දැක්ක කියලා. කොහොමද දැකේ? මෙහෙම ඇවිල්ලා කන්දේ වදිනකොටම බුදු අම්මෝ කියලා කෑ ගැවුවා. ඊට පස්සේ ගොල්ලෝ කිව්වා මැලේසියාවේ කොහෙද කිව්වා බුදු අම්මලා? කන්නට එකක් ගහලා ගිහලා ඵලයයි. අපි හරි කැමැති නොදැක්ක දේවල් මේ විදිහට දැක්කයි කියන්නේ දැකපු දේවල් අදාහගත්ත තාලේ කියාපාන. කියාපාට බුදු දනස කියන ඕකෙන් තමයි උඹලා අහුවෙන්නේ. මං වගේ සියල්ල දකිනවා. මං වගේ සියල්ල දන්නවනම් කවදාකවත් ක්ලේම් කරන්නේ කවදාකවත් මම දැක්කා කියලා ගහපා දෙන්නේ මට ඇහුණා කියලා ගහපා දෙන්නේ යටහත් පහත්ව කියනවා මම එක්කෝ දැක්කේ නැහැ නැත්නම් මගේ දැක්ම අසම්පූර්ණයි අපිට ඕන තරම් සංසාරේ ඉඳ තියෙනවා. ඒ කියන්නේ හැප්පෙන්නේ නැතුව යන්න පාර ඉඳ තියෙනවා. අපි මේක මේ දැක්කාමයි මේකමයි කියලා ගහපාදීමෙන් තමයි මේ උරුට්ටුවේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා නිකන් සාමාන්‍ය කැඳ බොනවා වගේ සාමාන්‍ය සරල දෙයකින් යැපිලා කිසි දෙයක් මම දත්‍යයි එයා අසත්‍යයි මම උසස් එයා පහත් මෙයයි සත්‍ය අරක සත්‍ය නෙවෙයි බුදුහාම කියන ඕක තමයි ලෝකේ දෙන වස කිසිම දෙයකට මෙය සත්‍යයි අරක සත්‍ය නෙවෙයි ඉද ඉදමේව සත්‍යා මොගමඤ්ඤා මේකමයි සත්‍ය අරක බොරු කියපු ගමන් බුදු බණටවත් ඕක කියන්න එපයි කියන කිව්වොත් අහුවෙයි මොකද අපි ළඟ තියෙන්නේ චපල හිතක් අපි ළඟ තියෙන්නේ මායාවී හිතක් අභිලන්තනේ ඡටහිතාවේදී ඔයා කියන හැම සාක්කියම හරිද? ඔයා දෙන හැම ලණුවම හරිද? ඔයා දෙන හැම ඔපිනියන් එකම හරිද? එහෙම නැතිනම් බුදුජානනාංශයේ ඔය සම්මා දර්ශනයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න කියන්නේත් නැහැ. මුදුවට මතක තියාගන්න අපි ළඟ තියෙන්නේ ආංශික දර්ශනය. පූර්ණ දර්ශනයක් නැහැ. ඒක බව දන්නවනම් අපිට කවුරු හරි එළගියොත් උඹේ සාක්කිය වැඩක් නැහැ කියලා බොහොම හොඳයි. පැත්තකට වෙන එකයි තියෙන්නේ. පුළුවන් තරම් කියන්න ඕනේ ඇත්තට මම දන්නවා ඒක බොහොම ඩිංගයි ඒක නිසා ඉතින් යමෙක් නෙවෙයි ගණ්ඩ දෙයක් මේක නෑ කිව්වම එතනම බේරුම තියෙනවා මම ආස්වාසේ මුල සහ පාස්වාසේ මුල ගැන හිතමින් සිටියා ඒ අවධානය යොමු කරමින් ඉන්නකොට මගේ උඩුකයේ මාංශ පේශීන් ද ගතියකුත් පදු වෙන ගතියකුත් මුලේ ඔළුවේ තත් වෙන ගතියක් දෙනුණා. ඒ සම්බන්ධව සහ ආස්වාසේ මුල සහ ප්‍රාස්වාසේ මුල දිගින් දිගටම හිතගෙන යෑම හරිද වෙන්න පුළුවන්. එතකොට අර දැනකට හිත යොදාගෙන ඉන්නකොට ඒ ඇති වෙන ප්‍රනීත භාවය නිසා ඉඳුරන්ගේ එකලස් භාවය නිසා වෙනදා නොදැනිච්ච මුලේ දේවල්, හැමේ දේවල් දැනෙන්න පටන් ඒ දැනෙන්න පටන් ගත්ත නිසා විවිධාංගීකරණයකට හිත නොතබා පුළුවන් තරම් තමන් යන ඒ පෙත ඒ කම්බේ යවිදින වගේ පෙතේ යන්න පුළුවන් නම් ඒක තමයි අදිමොක්කය කියලා කියන්නේ. අදිමොක්කය කියන්නේ තමයි දාන්නවා පෙර දක්මක් තියෙන මේක කරන්න ඕනේ කියලා. එතකොට අනිත්ව පේනවයි කියලා කියන්නේ ඒක දක්ෂකම. නමුත් අනා ගන්න එපා. එහෙම නැත්නම් කියනවා අපිට ගොඩක් උපකරණ හම්බුණයි කියලා කපා ගන්න එපා. අපිට ගොඩක් විකල්ප හම්බුණයි කියලා කරදරයක් කරගන්න එපා. අපිට දැනගන්න ඕනේ මේ විකල්පනේ ලාභෙම එක ගත්තා වැඩි වුණයි කියලා ප්‍රශ්නයක් අපිට දැන් වෙලා තියෙන්නේ ලැබෙන හැම ඥාණයම ලැබෙන හැම දැනුමම ලැබෙන හැම හැම පහසුකමම අවුල් කරගන්න. අවුල් කරනවා නම් මෙහෙම මෙහෙම වෙනකොට කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒක අර දර්ශනයේ දැක්ම ඒක සද්ධාවෙන් කුසල ඡන්දයෙන් පස්සේ තමයි අදිමොක්කේ පහළ වෙන්නේ රිසලූෂන් හරියටම තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක දැන් මම හරි කිව්වත් වැරදි කිව්වත් මගෙන් උපාසක මහත්තයා ලැබෙන දෙවෙනි පන්තියේ අනුගේ දෙයක් නේ. කවදාකවත් ඕකේ yaadෙන්නේ නැහැ. අනිත් දවසෙත් ඔය වැඩේම කරන්න. වෙන්නේ නැහැ. එක දිගට තවදාකවත් දෙසරයක් වෙන්නේ නැහැ. වෙනකොට තමන්ම බලන්න ඕනේ ආර්ය පරිශන කරන මේක ඔරිජිනල් වෙන්න. හරියන්නේ මං වගකීම් බාර ගන්නවා වරදින්නේ මං වගකීම් බාර ගන්නවා ඉස්සරහට යනවා. නැන්ස මේ ආස්වාසි මුල සහ ප්‍රාස්වාසි මුල බලමින් ඉන්නකොට ඒක දිගින් දිගටම යෑම හරිද කියන්නේ. ඒක අරමුණ වෙන පැත්තකට යොමු නොකර අරුමුණේම ඉස්සරහට යෑම හරියද නැත්නම් ඒක වැරද්දක් එතන තියෙනවද? ඒක එතන වැරද්දක් තියෙනවද නැත්නම් මුල මැදග නිතරම නිදි බලන්න ඕනද? නැත්නම් මේ මොහොතේම බලන් හිටි ආස්වාසි මුල ප්‍රාස්වාසි මුල එතනම දිගින් දිගටම බලාගෙන ඉස්සරහට යනවා. අනිකන් මම මෙහෙම ප්‍රශ්නයක් ගන්න ඕන වුණත් පුළුවන් ද එහෙම බලන්න අපිට? පේනකම් ඒ ගැන හිත යොමු කරනකම් යනවා ඊට පස්සේ වෙන දෙයකට යමු. ඒක තීන්දුව වෙන්නේ අරමුණේ ප්‍රකටතාවය. අපි බලන යන තමයි ලෑස්තිලා යන්නේ. නමුත් අර කණ්ඩ ගහලා ඇදගෙන යන කොහේ. ඒකට කලබල වෙන්නත් එපා. ආයේ ඉඩ හම්බුනාට පස්සේ ආයේ පාට ගෙනත් යන්න. අර වැරදුණයි කියලා කනගාටු වෙන්න එපා. ඒකෙන් ඇත්තටම විශාල ලාභයක් තියෙන වැරදිල්ලෙන්. නමුත් අපි ඒක වැරද්දකට ගන්නෙත් නැහැ, හරියට ගන්නෙත් නැහැ. ආයෙත් ගෙනත්. ගෙන තිබ්බ ගමන්ම බලාපොරොත්තු වෙන්න දැන් නම් දෙන්නේ නැහැ මං ගිනිනවමයි කියලා. ඒ නිකන් හිතේ තියෙන ඔලොමොල ගති. ආයෙ වැටේ. ආයෙ නැගිටිනවා. එනිසා සර්වඥාන් සඳහන් කළා තියෙනවා පාරෙන් පිටත ගිය රතය ආපසුට ගණ්ඩ දන්න මිනිහා විතර රතාචාර්යය කරන අනිත් මිනිහා නිකන් හරකයි තෝන්ලන් වල්ලන එක විතරයි ඌට තේරෙන්නේ නැහැ පිටපාර දන්නෙත් නැහැ හරි පාර දන්නෙත් නැහැ ඉතින් ජච්චක්කක යනවා ඒ නිසා අපි යන්න ඉස්සලා දැනගන්න ඕනේ මගේ මෙහෙයුම මගේ පෙත මේකයි නමුත් අපි දැනගන්න ඕනේ මේ පෙතර කවදාකවත් බාධා වලින් තොරව යන්න දෙන්නේ නැහැ නිසා මේ බාධාවල් තියෙන බව නොදැන බුදුහමතුතු කිව්වා නෙවෙයි. බුදුහම දැනගන්න එතන උඹේ ඥානය පහල කරගන්න මේ මොකද කරන්න ඕනේ. ඒක පිළිබඳව අපිට අධීක්ෂණ මේ අධිකාරී ශක්තියක් නැහැ. ඒක පිළිබඳව අපිට නේවාසික තත්වයක් නැහැ. ඒක පිළිබඳව අපිට සසංකාරික ගතියක් නැහැ. ඒකෙන් තියෙන අනාත්මයි කිය. අපි අනාත්ම ගතිය නැත්තම් කිව්වොත් මම ගත්තොත් මේක වෙන්න ඕනේ කියලා. එතකොට අපි අර කොළමොළ ගතිය වලට වැටෙනවා. ඒ නිසා මෙතෙන්දි හොඳට තේරෙනවා ඒ ලද අවස්ථාවේදී උප්පරි ඵල උපරිමේ කිරීමේ වැඩපිළිවෙලට යනවා මිසක් 100ක් කරන්න බෑ. 100ක් කරන්න ගියොත් අපිට වැඩේට බහින්නවත් හිත දෙන්නේ නැහැ. පහු වෙනකොට පහු වෙනකොට පහු වෙන්නේ ඒ තියේදී ඒකේ දක්ෂතාවය වැඩි වෙනවා. ඒ ආර්යයන් තියෙන ඉදී වැඩියක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක ගැනවත් අපේක්ෂා කරන්නේ නැතුව එන බාධාවටවත් වෛර කරන්නේ නැතුව යන්නේක මම හිතනවා ඒකම නිවන කියන. වෙන මොකක්වත් එපා ඒකට සූදානම් වුණාට පස්සේ ඒ පුද්ගලයා ඊට පස්සේ වටන්න බෑ. කොච්චර වටනත් එයා දන්නවා අර ටම්බ්ලින් කෙලී කියලාගෙන් පයින් ගාපම නැගිටින අර බොනික් අයින්. කොච්චර කවුරු පයින් ගැවුවත් ඌ නැගිටිනවා. නැත්නම් පහන් දැලට කොච්චර බිම්බත් හුස්ම නැතර කරපු ගමන් එයා නැගිටිනවා. ඒ එයාගේ හැටි. අන්න ඒ වගේ හිතක් හදා ගන්න ඕනේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන ලාභ වුණත් පාඩ වුණත් යසසක් ආවත් අයසක් ආවත් දුකක් ආවත් සැපක් ආවත් කොයි එකාවත් ඒ තියෙන වෙලාවේ සැලෙන එක වළක්වන්නත් බෑ. ඊට පස්සේ නැගත නැගටලා ගන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි අපි ඒ බොජ්ජංග ධර්ම වල පවා අවසාන උපේක්ෂාවක් වශයෙන් තීන්දුව කරන්නේ. ඒ වෙලාවේ නොසැලී ඉන්න පුළුවන් ගතියක් අපිට නැහැ. ඒ වෙලාවේ සැලෙනවා. ඒක තමයි ධර්මතාවය. නමුත් ඉඳ ලැබුණු පළවෙනි වතාවෙම ආය නැගිටව ගන්නවා නම් ඊට පස්සේ අපිව වටන්න ඒක තමයි කියන්නේ මායයටත් බයි. බාධා කරන මිනිහා හෙම්බත් කරවන්න උට පුළුවන් තරම් බාධා කරපන් මම යනවා. එතකොට මේ මිනිස්සයා අන්තිමට සල්ට්ටයක් ගාලා මල් මාලිකුත් දාලා කියනවා ඔබ නම් නියම පොරක් කියලා. එතෙන් දෙනකන් යන්නේ එකයි තියෙන්නේ. හොඳයි අපිට දැන් සක්මන්ට වෙලාම තියෙනවා අපි මේ ගොඩක්